අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 16 වෙනිදාත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහායි කාලය ලැබිලා තියෙන සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම කරුයුක්තෝ සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තේන භික්ඛවේ භික්ඛුනාතේ සං විතක්කානං විතක්ක සංඛාර සංඨානම් මනසිකා තබ්බාති තී අවසරයි ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වෙනකොට මේ විතක්ක සංඨාන සූත්‍රයේ මෑත හරියට සාරයට ගොබේට බැහැගෙනයි තිබ්බේ අපි ගත්ත ගැම්මෙම තවත් ඉදිරියට සර්වචනාංශී ඉදිරිපත් කරලද තවත් මානසිකාර ක්‍රමයකටයි අද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ ඇතරම ඊයේ ඉදිරිපත් කරගත්ත එකේ තවත් මැදට මදේට ගොබෙයට ශියුම් තැනකට යෑමක් මෙතන සඳහන් වෙනවා එනිසා කාගෙත් වගේ අවධානය එහෙම නැත්නම් මෙහෙයුමකින් මේ ටික අහගත්තොත් ගොඩාක් තමන් කරගෙන යන භාවනාවට සාමූහික වශයෙන් සහ පෞද්ගලිකව උදව් ගන්න පුළුවන් නමුත් අර මෙතෙක් කෙනකම් ගොමුවක් ගොනුවක් කරගන්න බැරි වුණා නම් ඒ ගොනුවේ ගැම්ම, ජවය මේකට ගන්න බැරි වෙනවනම් මේ බන ටිකක් පටලවිලි සහගත සංකර සංකීර්ණ දෙයක් වශයෙන් සැලකෙන්නත් ඉඩ තියෙනවා. කෙසේ නමුත් එසේ නොවේ වායි කියලා අපි ප්‍රාර්ථනා කරන අතර අරගත්ත ගැම්මෙන්ම මේ ටිකත් ඉදිරිපත් කරගනිමු. ඒ නිසා මුලින්ම කියද හැකි මේ අද ඉදිරිපත් කරන ධර්මදේශනා පමණක් කෙනෙක් ඇහුවොත් ඒ කෙනාටත් අර කියන පටලවිල්ල අර කියන සංකීර්ණතාවයට වැටෙන්න ඉඩ තියෙනවා ඒකයි අපි මේ එකම වහලයක් ඇට එකම බත්තලි එකපත් කාලා එකම පැද්දට බුදියාගෙන ධර්මදේශනා වලියකට අහුම්කම් දෙන්නේ ඒ ගන්න ගැම්ම ඒ ගන්න ඇතුලාන්තය එකින් එකට එකින් එකට තුරු දේවා කියන අදහස මතයි. ඉතින් අපි මේ සාකච්ඡා කරමින් හිටියේ මේ හිතේ ඇතිවෙනා වූ විතක්ක පිළිබඳවයි මේවට වචී සංඛාර කියලයි සර්වචනාංශේ අනිකුත් තැන්වල සඳහන් කරලා තියෙන්නේ අපි කතා කරන දේ හරයි අපි කතා කරන්නේ හැම වෙලාවෙම වචනයක් බිඳින්න ඉස්සෙල්ලා ඒක විතක්ක විපහාරයකට ලක් වෙලයි වචනයක් බිඳෙන්නේ. උන්සා යම් කිසි කෙනෙක් ඒ විතක්ක පිළිබඳව මේ මානසිකාර ක්‍රමය නැත්නම් ක්‍රම පහ විතක්ක සංඨානය විතක්කයන් ඇද බැඳ තබා ගැනීම තේරුම් ගත්තොත් එයාට සම්මා වාචා කියන වචනේ සකස් කර ගැනීම වගේම ඊට යටටට්ටුවේ තියෙන හිත කච කච ගන්න ගතිය නැත්නම් හිතේ දොඩමලු ගතිය ගොඩාක් නතර කර ගන්න පුළුවන් ඒ වාගේ මේක ඉතාමත්ම වැදගත් සත්‍ය අවබෝධ කිරීමට ඇතුලේ දොඩමලු ගතිය හෝ බාහිර දොඩමලු ගතිය තියෙද්දි මේක කරන්න බැරි තරම්. ඒක නිසා අපට ඉස්සල්ලාම මේ ගොරෝසු මහතිය වෙන සම්මා වාචා නැත්නම් මේ අනවශ්‍ය කතා ශික්ෂණේ මාර්ගයෙන් හොනත කරන්න වෙනවා. ඊට පස්සේ සමාධියේදී තමන්ට ඒ විතක්ක එහෙම නැත්නම් සංකප්ප එතන මෙනෙහි කිරීම තාම සූක්ෂම පාවිච්චි කිරීමෙන් අවශ්‍ය වෙලාවට පමණක් ඒ විතක්කේ පාවිච්චි කරලා ඒක බහා තැබීමේ ක්‍රමයේ තේරුම් අරගෙන හිතට යම් ප්‍රමාණයක සාන්තියක් විවේකයක් උදකලාවක් අරන් දෙන්න පුළුවන් වෙනවා ඒ විතක්ක సంతානේ නැත්නම් ඇදබඳ තබා ගැනීම එන ගහලා නතර කර ගැනීමක් තමයි මේ විතක්ක సంతාන සූත්‍රයෙන් සඳහන් කරන්නේ එතකොට හිත එන්නේ එන්නේ කෙලස් අඩු පෑතිච්ච වතුරක් වාගේ පිවිතුරු තත්වයකටපත් වෙනවා ඒ සඳහා ඉස්සල්ලාම හුඟක් වගේ ඇතුලේ කච කචයි. එන්දම් විතක්ක බහුල භාවය. එහෙම නැත්නම් මේ වාග් බහුල්‍ය කතා වැඩිකම තියෙනවනම් ඒකෙදී විතක්ක පිළිබඳව අඤ්ඤා නිමිත්තන් මනසිකාතබ්බන් එච්චරම කච කච ගන්න නැති අරමුණකට හිත දාලා ඒ මේ කච කචේ නැතර කරගන්නයි කියලා තිනවා. ඒක ඒකට හිත නොතැබීමේ හිත නොදැමීමේ ඒක බහා තැබීමෙන් අඤ්ඤ නිමිත්තම් පබ්බං කියලා ඒකට සඳහන් කරනවා වෙනත් දෙයකට හිත දාන්න ඕනේ නිතරම ඒ ගොජ දාන කච කචේට පොර දෙන්න එපා උඩගිඩි බඳින්න දෙන්න එපා ඉනිමම් බඳින්න එපා ඊට පස්සේ ඒකේ ආදීනව සලකන්නේ කියලා තියෙනවා මේක පුදුම විදියට අපේ කාලේ නාස්ති කරනවා අපේ ශක්ති නාස්ති කරනවා මනස වෙහෙස කරනවා නාකි කරනවා එනිසා මනස පවත්තගෙන යන්න ඕන නම් සෞඛ්‍ය සම්පන්නව තිරියංව මේ නිතර මේ ඇතුලේ මේ දොඩමලු ගතිය ඒ ආදීනව සලකන්නේ කියලා තියෙනවා. ඒ නැත්නම් අඤ්ඤන් නිමිත්තං ඒ වෙන එකක් දෙනවා නැත්නම් ආදීනව සලකන තැන අසත්‍ය අමනසිකාරය ඒක බලන් දෙපා එක දිහා. එනිසා හිත යොදන් දෙපා එක දිහා. මනසිකාරය යොදන් දෙපා එක දිහා ඊ අපි දෙවෙනි වතාවටත් ඒ විදිහට මේ නිතර දොඩමළු වෙන මාත්‍රිකා පිළිබඳව මිනිස්සු බනවන්නත් එපා, Tamange හිත බනවන්න යන්නත් එපා. ඒ දෙකෙන්ම අසීමිත අකුසල රාශියක් රැස් වෙනවා. ඒ නිසා මිනිසුන්ටත් නිදහස දෙන්න, Tamange හිතටත් විස්රාමයක්, විවේකයක්, tempatකමක් දෙන්නයි කියලා. ඉතින් මේ තුනම සර්වචනාංශි වාගේ ශල දක්නා වූත් ශල දන්නා වූත් උත්මන් වහන්සේලා දැකලා උන්වහන්සේලා අපට දෙන මානසිකාර ක්‍රම නැත්තම් උපක්‍රම එහෙම නැත්නම් ආයුධ ටික. ඉතින් යම් හේකින් ਸਰවඥයන් සඳහන් කරන දස්සචේ භික්ඛවේ භික්ඛුනෝ තේ සම්පවිතක්කාණං අසති අමනසිකාරං ආපජ්ජන්තෝ. මහණෙනි යම් හේකින් ඒ කුච දාන පැන මේ සැකකරන ඒ විතක්යන් හිත නොයදා ඉඳලා මානසිකාරේ නොයදා හිටියත් ඒව ඉපදෙනව නම් නැවත නැවත උබ්බච්ඡන්ති පාපකා කුසල විතක්කා චන්දුප සංහිතප්පේ දෝතෝපසංහිතාපි මෝහෝපසංහිතාපි ඒ එහෙම ඒක දිහා නොබල හිටියත් එවැනි නොකෑමනා දහපදුරා පට්ට වඳුර හිතවිලි එනවනම් ඒකට කියනවා අද අපි ඉතින් ගන්න හදනකොට තේන බික්ක වේබික්ුණා තේසං විතක්කාණං විතක්ක සංඛාර සංඨානම් මනසිකාතබ්බං එවැනි විතක්කවල හර පද්ධතිය කොහෙන්ද කොයි උල්පතින්ද එන්නේ කියලා බලන්නේ කියලා. ඉතින් ඇත්තටම කියනකොට මේ සූත්‍රය ගලන්නේ අසත්‍ය මනසිකාරයේ යෙදුවත් ඒ හිතවිලි, ඒ ප්‍රශ්න, ඒ සැක, ඒ දේවල් වල රස වින්දනය කචකචේ ගොජේ තාම නතර වෙන්නේ නැත්නම් ඒවා කොයි මුලෙන්ද එන්නේ? ඒවා කොයි උල්පතෙන්ද ගලන්නේ? කොහෙන්ද ඒකේ හටගන්න මුල කොහෙද කියලා බලන්නේ කියලා. ඉතින් ඒක ඒ වෙනකොට මේ යෝගාවචරයා මූලික වශයෙන් දැනගන්න ඕනේ අපි මේ අපාගත වෙන්නේ මේ අනවශ්‍ය විතක්ක නිසායි කියලා. ඒ කාන්තේම අනවශ්‍ය කතාව නිසා. එහෙම නැත්නම් ඒ කතාවට කුඩ කෙඩි දෙන, ඉනිමන් බඳින මේ පොහොර දාන මේ ඇතුළත තියෙන වාද, ඇතුළත තියෙන විතක්ක, ඇතුළත තියෙන හිත නංවන ගතිය. ඉතින් මේක තියාගෙන අපි පිටි මොන විදිහට පිළියම් කරත් මේ ඇතුළේ ගොජේ තියෙන තාක්කල් ඒ මිනිස්සයා තව කෙනෙක් බනවනවා, තව කෙනෙක් ආමන්ත්‍රණය කරනවා, තව කෙනෙකුට ආරාධනා කරනවා. ඒ ආරාධනා කරන කරන වාරයක් පස්ස සමාජයේ සැලෙනවා. ඒ සැලෙන වාරයක් පස්ස Tamanට මේ ආත්මය හෝ ලබන ආත්මය ගෙවන්න වෙනවා. ඒක නිසා ඒ ආමන්ත්‍රණ නිමන්ත්‍රණ කතාබතා නතර කිරීම මේ ආධ්‍යාත්මික ගමනේ අත්‍යවශ්‍ය ගමන දෙයක් බව තේරුනොත් බුදුහාමුදුරන්ගේ ගුණයක් විදිහට මුනි කියන වචන අපි තේරුම් ගන්න. බුදුහාමර මුනිවරයයි කියලා කියන්නේ වචනයක් බිඳින්නේ නැහැ. අවශ්‍යතාවයක් නැත්තම් වචනයක් බිඳින්නේ නැහැ. ඒ නිසා ඒකට මියුට් කියන වචනේ ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. මුනි ගොළු වතක්. ඉතින් ඒක සාමාන්‍ය ලෝකයේ දකින්නේ තඹකෝලේ කෝඩු ගති, කෝල ගති, එහෙම නැත්නම් සමාජශීලී නැති ගතියක් විදියට. ඉතින් ඒක නිසා එහෙම කෙනාට වෙන්නේ මේ අපි ඒ මොණිවත පුරන්න ගියොත් ඒ පැත්තට යන්න ගියොත් අපි සමාජයෙන් කොන් වෙනවා. අපි සමාජයෙන් මේ රැහෙන් අයින් වෙලා දානවා. ඉතින් අපි කොහොම හරි ක්‍රියාත්මක වෙලා කයින් බැරිනම් වචනෙන් හරි සමාජයේ ඉදිරියට කැපී පෙනීමට කරන මේ කච කචය තන්නේ ක්‍රම මාර්ගපාක්ෂිකයි. තන්නේ ක්‍රම කෙලස්. ඉතින් ඒක සර්වචන් වහන්සේ සමහර වෙලාවක පෙන්නනවා ඒ විතක්ක පැන නගින ගතිය අනුසය වශයෙන් හිතේ තියෙන තාකල් රාගානුසය, පටිඝානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය වශයෙන් කියලා ඒව තියෙන තාකල් ඒ පුද්ගලයාගේ ස්වරූපේ තමයි ගොජ දාන මැටි වලක් වගේ, මඩ ගොහරුවක් වගේ පෙනෙනවා. එහෙම නැත්නම් පැහෙන රාකලයක් වගේ නිතරම ගොජ දානවා. ඒක දක්ෂකමකටයි අද ලෝකේ aran මේක මනසක සක්‍රීය භාවයක් නව නිර්මාණ ශිල්පයක් ප්‍රගතියක් කියලා මේක දිනු කරගෙන දිනු කරන ගිය මිනිස්සයා කොච්චර වරියන්කේ වාරිලා හිටියත් කොච්චර සක්මන් කරත් අර ගත්ත අර උරුලෑ ගතිය නිසා හිත කවදාකවත් ඉසුඹලන්නේ නැහැ. නිතරම ගොජ දාන. ඉතින් එයා මූලික වශයෙන් තේරුම් ගත්තොත් අපි මේ අරණ්‍යගත වෙන්නේ එහෙම ගොජ දැම්මට අපි ගහක් ළඟට කියලා කතා කරාට අපිට ගහපත් උත්තර දෙන්නේ නැහැ. අල්ලපු ගෙදර මනුස්සයා නම් හා හූ කියනවනේ. ගහක් එහෙම එකක් නැහැ. දොලක් ගාවට කියලා කතා කරන දොලක්පත් උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා කැලේකට ගියාට පස්සේ අපි කැලේ බනවන්න ගියාට කැලේ අපට ආපහුපත් උත්තර දෙන්නේ නැහැ. ගහක් මුලට ගියත් ශූන්‍යාකාරයකට ගියත්. ඉතින් ඒ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ අපට භව්‍ය ස්ථාන හොඳ තැන් කියලා පෙන්ලා දීලා තියෙන්නේ අපි ඇතුළත ගොජේ තිබ්බත් ඒකෙන් අපිට අපිට ප්‍රතික්‍රියා නොවන නිසා ඊට පස්සේ තමන් සීලේ වශයෙන් උත් ගුරු කේලන් හිස් වචන පරස් වචන අයින් කරුවට පස්සේ බුදුජානන් වහන්සේ සඳහන් කරනවා ඇත්ත වෙච්ච එකක් වෙච්ච තාලෙට කාට හරි හිතසෝ පිනිස ඒ මනසට ප්‍රිය නම් විතරක් කියපන්. වෙච්ච නැති එකක් කියනවායි කියලා කියන්නේ අසත්‍යයක්, වෙච්ච දේ පුරසාරම් කරනවායි කියලා කියන්නේ අතිශෝක්තියක්. ඊට පස්සේ මේ මනසේකට අහන්න කැමති නැත්තම් ඌරන් ඉදිරි පිට මුතු දෙමිල්ලක්. ඒක සඳහා මේ මනසට අර්ථ සිද්ධිය අසිද්ධ වෙන්නේ නැත්තම් Taman අනිවාර්යයෙන්ම කායෙන් හරි පීපාරක් කරනවා. ඒක නිසා මේ විදියට කතා කරන්න ගියාම අන්තිමට වෙන්නේ කතා නොකර ඉන්න එක තමයි. ඒකට තමයි කියන්නේ අරියෝව තුන්හි භාවෝ ධම්මීවා කතා. කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්නම් ආර්ය තුන්හි භාවයට යන්නේ කියලා. ඉතින් මේකේ විතක්ක මූල సంఠාන නැත්නම් විතක්ක සංඛාර సంఠාණය තමයි මේ කතාවට පදනම් වෙන tire යට වැඩ කෑල්ල. මෙන්න මේ විතක්කයන්ගේ මූල බෙහෙදය මූල කැඩීම අපි ව්‍යවහාර භාෂාවෙන් කියනවා නම් පොරවෙන් කපනකම් ඉන්නේ නැතුව නියපොත්තෙන් කඩලා දාන්න කියලා කියනවා. නියපොත්තෙන් කඩන්න නම් දැනගන්න ඕනේ මේ පොරවෙන් වැඩිච්ච දේ මතු වෙනකොට බොහොම බොළඳයි. නිකං අංකුරයක්. අපි ඒකට පොහොර දැම්මොත් අන්තිමට පොරවෙන් කපලවත් බේරන්න බෑ. ඊට පස්සේ අපි අල්ලපු ගෙදරට බැනලා වැඩක් නැහැ. මාරයට බැනලා වැඩක් නැහැ. කෙලෙස් වලට බැඩ වැඩක් නැහැ. එනකොටම නියපොත්තෙන් කඩන්න පුළුවන් නම් ප්‍රධානම දේ තමයි මේකේ ආදීනව සලකලා තියෙනවා. ආධිනව සලකලා ඒකට හිත නොයොදා ඉන්නව බලන්න. නමුත් අර හපු වේගේ සංසාරේ පුරාවට කචකච ගාපු එක අනු බනවපු එක ඒ වගේ අපිට කැපෙන නිසා Tamanට ආමන්ත්‍රණ නිමන්ත්‍රණ කතා එළඹෙනවා. එහෙමත් කෙරුවා සති අමනිස්කාරයේ යෙදුවත් මේ විතක්ක නැවත නැවත එනවනම් විතරක් එහෙම නැත්නම් ඒ කියන්නේ විතක්කයන්ගේ ආධිනව දන්නවා ඊට පස්සේ Taman වෙන දෙයක් කල්පනා කරනවා. එහෙම නැත්නම් ආධිනව සලකනවා. එහෙම නැත්නම් හිත නොයද නිකන් ඉනවා. ඒතියෙදිත් එනවනම් මේ විතක්යන්ගේ මූල බෙහෙදය නියපොත්තෙම කඩා දැමීම තමයි පස්වෙනි හතරවෙනි එක. මේක ඒක ඉතාමත්ම ආධ්‍යාත්මිකයි. ඒක ඉතාමත්ම පුද්ගලිකයි. ඉතාමත්ම රහසිගතයි. ඉතින් ඒක නා ඒ තරම්ම ශාසනික හැඟීමකින් සහ සංසාරේ බයෙන් ආධිනව සලකලා සංවේග පහළ වෙච්ච කෙනෙකුට විතරක් මේක අදාළ කරගන්න පුළුවන්. ඒ නිසයි මේ ධර්ම වල තියෙන ගැඹීරත්වය තාම මේ කල්පනා කිරිල්ලේ කතා කිරිල්ලේ මේ තනියම කතා කිරිල්ලේ වටිනාකම හොඳයි කියලා හිතන කෙනෙකුට ඒ නිසා මෙවැනි ධර්ම නොතේරෙන ගතිය සංකර ගතියක් පටලවෙන ගතියක් තේරෙනවා. ඒකට හේතුව ඒකට තියෙන බය, ඒකට තියෙන බිහිතිකාව නිසා නමුත් යම් කිසි කෙනෙක් අර මුල් උපක්‍රම තුන යොදලා වෙන එකක් කල්පනා කරනවා ධර්මික කර්මයක් එහෙම නැත්නම් ආදීනව සලකනවා අට්ඨියති හරායති ජගුච්ඡති මේක දුක්ඛාත්මික ලැජ්ජාවක් මේක පිළිකුල් කටයුත්තක් කියලා සලකනවා ඊට පස්සේ ඒකට හිත නොයොද නිකන් ඉන්නවා ඒතියෙදිත් එනවනම් එතකොට විතක්ක මූල సంఠාන විතක්යාගේ මූල ඇන හිටවණ එක නතර කරන එක, හිරිවට්ටන එක, එක්තැන් කරන එක ඊගාට කල්පනා කරන්න. ඉතින් ਸਰවචනහංශ මෙතන ඉදිරිපත් කරන්නේ අසතියමනිසිකාරය කෙරුවත් ඒතියෙද්දි තන චන්දෝප සංහිත දෝසූප සංහිත මෝහෝප සංහිත හිතවිලි වලට තමයි මේ විතක්ක సంఠාන සංඛාර විතක්ක සංඛාර సంతාන කියන විතක්ක මූල බෙහෙත ක්‍රමයේ යොදන්න ඕනේ කියලා. ඒක හැබැයි පුද්ගලිකව මට හේතුණා වෙන විදියකට අර්ථකථනකුත් මේක තියෙනවා මම මේ සරුවචන් වහන්සේ සකස් කරන්න හදනවා කියන එක නෙවෙයි අර අසත්‍ය අමනසිකාරයේ යොදවපු එක්කනට ඒක සාර්ථක වුණත් මට ඇත්තටම මේ පැත්තට යන්න ඕන කමක් නැහැ දේශපාලන කතා මට ඕනේ නැහැ මට ආර්ථික සංවර්ධන මට ඕනේ නැහැ මට සමාජික දියුණුවක් ලාභ සත්කාර සම්මාන ඕනේ නැහැ ඒ හිතට තාමත් මොනවා හරි වැඩක් කරනකොට හිතෙනවා මේකේ දේශපාලන වාසිය ගැනීමේ අර කුප්ප අදහස ක්‍රියාත්මක වෙනවා Taman තුලින්. එහෙම නැත්නම් කීයක් හරි වැඩි කරලා හම්බ කරගන්න ක්‍රමයක් වංචනිකව ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් සමාජයේ කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ලබන අයියා වෙන්න හදන ගතිය මේ කොහෙන් හරි ක්‍රියාත්මක වෙනවා. එතකොට අර ලැජ්ජිත වෙලා, පීඩිත වෙලා, ඒක දුකක් බව දැනගෙන ඒකට හිත නොයොදා ඒත් මේක ගොජ දාන. එනිසා මේ අසත්‍ය මනසිකාරය හරි ගියේ නැති නිසා මේක හරින එක නෙවෙයි. අසත්‍ය මනසිකාරයේ සාර්ථකත්වයේ මැද අසත්‍ය මනසිකාරයේ මුත් ජය අරගෙන එතකොට ඊට යටටට්ටුවේ තියෙන එක තව තිරයක් අයින් කරවම ඇතුලේ තියෙන එක එයා බලන්න සුදුස්සෙක් වෙනවා. මේ මේ තරම් මම මේ ආර්ථික දේශපාලන සමාජික තත්ත්වයන්ගේ වෙන් වෙලා ඒක පිළිබඳව ප්‍රකාශිතව ජීවිතයක් ගත කරද්දිත් වැඩක් කරනකොට වචනයක් කියනකොට හිතනකොට ඊ අර එන උරුලා ගතිය දේශපාලන වාසිය ලබන්න දඟලන ගතිය එහෙම නැත්නම් ආර්ථික ලාභයක් මේකෙන් කීයක් හරි කඩා වඩා ගන්න හදන දඟලන ගතිය නැත්නම් සමාජයේ කැපිපෙන්න හදන ගතිය එනකොට මේක ඇත්තටම අර මිත්‍යකල් සංසාරයේ ගෙන ගිය ගැම්ම නිසා Taman ඒකට අකමැති වුණත් පරණ පව් එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ වෙලාවක විතරක් තරහ ගන්න නැතුව මම තවදුරටත් ඉදිරියට ගිහිල්ලා වැඩියෙන්ම මතුවෙන්නේ මට ඡන්දය සම්බන්ධ නැත්නම් රාගය සම්බන්ධ එහෙම නැත්නම් ආශාව සම්බන්ධය යන ගමනක් මේ මගේ හිත කොජ දාන්නේ එහෙම නැත්නම් මට තියෙන්නේ द्वේෂය නිසා කාගෙන් හරි පලි ගන්න නැත්නම් නුරුස්නා ගති දැන් තමන් පිළිබඳව නැද්දකින් මං වගේ කාලකන්ණියෙක් කියන හැඟීමද කියලා. ඒක දෙන්නේ එහෙම නැත්නම් මෝහය මාන සම්බන්ධ කරන්න වෙන්න පුළුවන්, දික්ටි සම්බන්ධ කරන්න පුළුවන්, විචිකිච්ඡා සම්බන්ධ කරන්න වෙන්න පුළුවන්. මෝහයක් තියෙනවා. එහෙම නැත්නම් මත් කරන ගතියක් තියෙනවා. මුලා කරන ගතියක් තියෙනවා. නමුත් ඒක විචිකිච්ඡාව කියන නෑ නෑ මේක හොයලා බලන්න ඕනේ මේක වැදගත් කියලා විචිකිච්ඡාව ප්‍රඥා ස්වරූපයෙන් වංච කරනවා. අන්නේ දේවල් වලදී මේක පිළිබඳව හොඳට බලාගෙන ඉන්න ඕනේ. කොහෙටද යන්නේ මේ කේල් ගහ කන්නද යන්න හදන්නේ මෙයා පොල් ගහ කන්නද යන්න හදන්නේ. ගෝකල් බලන් හිටියොත් තමයි තේරෙයි අවංකවම Tamanට අවශ්‍යයි. ඒකට සතිය යොදන්න නැතුව, මනස්කාරය යොදන්න නැතුව ඉන්න. නමුත් අර පෞරුෂත්ව ලක්ෂණය නිසා කාලයක් පුරුදු කරනද රුචි අරුචිකන් නිසා සංසාරගත ඇබ්බැහි නිසා මේක ඇදගෙන යනවා. ඒ පැත්තට ඇදගෙන යනවා. ඉතින් මේක තාමත් මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා බැලුවත් අරහපු ජවයේ වැඩිකමට ඒකේ තියෙන කස කැවීම වැඩිකමට මේක අරගෙන යන ගතියක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී බොහොම ඉවසිල්ලෙන් මේක දිහා බලන හිටියොත් හිතා ගන්න පුළුවන් මම කයෙන් නම් සත්‍ය මරණ හොරකම් කරන තැනකට යන්නේ නැහැ. වචනෙන් නම් ගහ බැන ගන්න මට්ටමට යන්නේ නැහැ. හිතෙමුත් මට නෑ දේශපාලන ආර්ථික සමාජික ලාභ ලබන්න. ඒකට මියෙන් බලාපංකො වැඩි යටි හිතේ ඇදෙනවා දී යටින් යන මේ යටින් යන දී වෙලක් වගේ මේක තියෙනවා. ඉතින් මේවා බුදුරජාණන් වහන්සේ බොහෝ විට අනුසය ධර්ම, ආශව ධර්ම වශයෙන් සාකච්ඡා කරනවා. මේ කොටහ බටහිර මානසික විද්‍යාවට හිතිලවත් නැහැ. හිතන්නත් බෑ. උන්දලා තාම ධන ගාන වයසේ ඉන්නේ. මේව ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ඒ ඔය කියන යට තට්ටුව ඔය දිහින් වැල දිවැල වංචනික විදියට. ඒක ක්‍රියාත්මක වෙන්නේ ෂාට ක්‍රම වලට. මාවත් නඹරවගෙන මාව අරගෙන ගිහිල්ලා මන් ලව්වා ඒ වැඩේ කරවනවා. එහෙම නැත්තම් මාවත් වංච කරගෙන යන්නේ. ඒ නිසා කිසිම දවසක කිසිම කෙනෙකුට තව කෙනෙක් වංච කරන්න බෑ තමන් වංච වෙන්නේ නැතුව. ඒක තමයි ඒකේ ලස්සනම කෑල්ල. එතෙන් කාටවත් ෂටගතිය අපිට පාන්න බෑ තමන් ඒ ෂටගතිය කන්නේ නැතුව. මායාවි ගතිය Taman ළඟ නැතුව කවුරුත් මායාවටපත් කරන්න බෑ. ඒක නිසා මේ ඇති හැටියේ දැකීම පැත්තක තියලා අපි මොන විදිහේ මායාව කරන්න ගියත් මොන විදිහට කවුරු හරි මේ සංස්කරණය කරන්න ගියත්, උපදාන්න ගියත්, තාලවට්ටම් කරන්න ගියත්, රූපලාවන්‍ය කරන්න ගියත් මොන දෙයකින් වුණත් අපි දැන නොදැන ඒ අනුශේධ ධර්ම වැඩෙනවා විශාල පිරිසක් අමාරු වැටෙනවා. මේ ඔක්කොම බාහික වශයෙන් නතර කරුවත් ඇතුළත මේ ගැම්ම තියෙනවා. ඒක නිසා මේ බටහිරත් ඇත්තටම දැනට සල්ලි හම්බ කරන මානසික විද්‍යාව තියෙන බටහිර. ඒගොල්ලෝ ඒක කරන්නේම කඩා වඩාගෙන කණ්ඩායි. නමුත් ඒක පදණම් වෙලා තියෙන ආත්ම පදනම. ඊ ආත්ම පදනම පටන් ගත්ත මේ බටහිර මානසික විද්‍යාවට කවදාකවත් අනාත්මීය தත්වයකට මේ උපදේශකවරයට යන්නත් බෑ, ලෙඩට යන්නත් බෑ. ලෙඩා බැරිවිලා හරි අනාත්මීය තත්ත්වෙට ගියොත් උපදේශකයා ආයෙ වෙල්ඩින් කරලා හරි ගමන්නේ ආත්මයක් හදලා දෙනවා. ඒකයි මානසික බටහිර මානසික විද්‍යාව තියෙන්නේ කොහොම හරි උඩ ආත්මයක් හදලා තමයි ගෙදර යවන්නේ. ඒ නිසා භාවනා කරන කෙනෙක් මේ මට්ටමේ භාවනා කරන කෙනෙක් ඔය කියන මානසික උපදේශක වරකට ගියොත් එයා කියාවේ කෙලින්ම ඉලෙක්ට්‍රික් ෂොක් දෙන්න වෙනවා මෙයාට බරපතල මානසික රෝහලකට දාන්න වෙනවායි කියලා. මොකද මේ මනුස්සයා ස්වයං විනාශක වැඩපිළිවෙලක යන්නේ කියලා. ආත්මේ නැතිකරන්න යන්නේ කියලා. බුදු මානසික විද්‍යාව දැන කොහොම හරි ආත්මයක් තියෙනවා. දෙයන්නාංශයේ විසින් ਸਰබලධාරී දෙයන්නාංශගේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක යන්නේ. අපි ඒක යටත් හුදු වැසියෝ. දෙයන්නාංශ මේක හදලා තියෙන්නේ ස්වර්ගෙට. ඒක නිසා මේක පරාදීශයක්. මේකේ වැරද්දක් තියෙන්න බෑ. ඉතින් එවැනි මානසිකත්වයක ඉඳලා මේ ෂටගති මායාවේ ගති ගන්න ගියොත් බුදුහාමුදුර බුරදත් ජාතකයේ කියනවා උත්තරේ බුදු වෙන්න ඉස්තර වෙලා බුරදත් ජාතකයේදී සර්වචන් වහන්සේ බ්‍රාහ්මණ තරුණෙක් ඉතින් එයා කියනවා කල වයස ආවම සන්‍යාසි වෙන්නේ කියලා. ඉතින් අම්මා කියනවා ඒක තමයි අපේ සම්ප්‍රදාය. සන්‍යාසි වියන් කැලියට ඵලයන් හැබැයි මම මේ දෙන ගින්දර ටික නැති කරගන්න එපා. මුළු කැලේ ඉන්නකම් හැමදාම ගිනි දියම් පුදපන්. වතු ගිනි ගිනි නෙවා ගන්න එපයි කියලා. ඉතින් කොහොම හරි මේ තරුණයා අතින් ගින්දර නිවෙනවා. නිවුණාට පස්සේ එදා එයා යාගයක් ලෑස්ති කරලා සත්තු පුදලා දෙයයන්ට ගිනි දෙයයන්ට පුදලා යාගය කරන්න හදලා බලනකොට ගින්දර නිවිලා පස්සේ යා කරපු දේ අර මරන්නගෙන ආපු හරකා තහේ බැඳලා තියලා ගමට යනවා මේ ගිනි දිගින්තර හොයන්න. අමාරුයි හොයන්න දැන් වගේ මේ අලියා ගිනි පෙට්ටි නැහනේ ඒ කාලේ ලයිටරුත් නැහනේ. ඉතින් ගින්දර තියෙන බොහොම කලාතුරකින් ඉතින් මම ගින්දර හොයන්නේ නෝට ඕරු ඇවිල්ලා මේ හරක කාලා කුර ටිකයි වලිගේ මයිල් ටිකයි තියෙනවා. බානිනවා දෙයයන් ආන්සෙට විලිලජන තොට යකෝ පූජා කරන්න ආවෝ හරකවත් බේරගන්න බැන්නම් තොගෙන් මට ඇති සරණ මොකද්ද? ඇයි වත් හත් දෙයනේ තෝ මේ ලෝකේ මෙහෙම අපරාධකාරයත් එක්ක මැව්වේ. තෝ මේකේ නිර්මාපකය නෙමෙයි තොට කියන්න ඕනේ විනාශකයයි කියලා. තෝ මවලා තියෙන්නේ මොකද්ද මේ ලෝකේ දුක? ෂටගති, මායාවී ගති, මුසාව. මේව ෂට මායාවී මුසාවල් මහපු තොට කියන තියෙන දෙවියන්ාන්සේ නිර්මාපකය නෙමෙයි විනාශකයයි කියලා. ඒක නිසා එවැනි නිර්මාපකෙක් හදලා මේ සුන්දර ලෝකයේ හිතන බටහිරෙන් අපිට අඩා හො ගන්න කියන දෙයක් ඇත්තේ නැහැ. නම සරුවචනාහන්සේ බොහොම ලස්සනට පේනවා විතක්ක සංඛාර සංඨාන දෙයියන්වත් අල්ලන්න බැරි තරම්. අඩියටම ගෙනිලා පෙන්ලා දෙනවා. මෙන්න මෙහෙමයි වෙන්නේ. ඒ නිසා ඉස්සල්ලා ඉස්සල්ලා අඤ්ඤ නිමිත්තං මනසිකාතබ්බා. කාම සංඥා එනවනම් රූප සංඥා එනවනම් රූපයකට හිත දාගෙන නිකහිරපන්. එච්චරයි අපිට තියෙන ක්‍රමය. ඒ වගේම ඒජීදිත් කාමච්ඡන්දේ පහළ වෙනවා ඒක ආදීනව සලකපන්. ඒක නැත්තම් මොනවා හරි විදිහකට අපි අරගෙන යන්න හදනෝ නම් ගසාගෙන ඒක ආධිනව සලකපන්. එතකොට අසත්‍ය මනසිකාරය යොදපා. ඒක ගැන කල්පනා කරන්න දෙපා. මනසිකාරය දැනත් දෙපා. ඒතිෙද්දිත් මෙයා ඒක උස්සනවා නම් ඒතිෙද්දිත් ගොජ දානවා නම් මෙයාගේ මුල ජාතකේ බලපන්. අන්නේ ජාතකේ බලනකොට උඹට තේරෙයි මේක මේ ආත්මෙදී ඇති කරගත්ත දෙයක් නොවෙන්න ඉඩ තියෙනවා. ගිනාපු සංසාර ගතියක් වෙන්න පුළුවන්. ගිනාපු ඇබ්බැහියක් වෙන්න පුළුවන්. ගිනාපු රුචර්චකමක් වෙන්න පුළුවන්. ගිනාපු පෞරුෂත්ව ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒකට වෛර කරන්න එපා. මේක බලලා ඔබ තව මත්තට මේක නොයන්න නම් මේකෙක හැප්පෙන්න යන්න එපා. හොඳට මේක දිහා බලපන්. එන එන වෙලාවේ ඒක දිහා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක පුදුම පෞරුෂත්වයක්. Taman දිහාම Tamanට ඇති වෙන මේ විතක්ක දිහා බලලා නොදකින්න පතන් කියන්න යන්නෙත් නැහැ. ඒවට පොහොර දාන්න යන්නෙත් නැහැ. මේව දිහා බලන්න පුළුවන් ගතිය එන්නේ අර කියන අසත්‍ය අමනසිකාරයේ කියන මට්ටමටම හිත දියුණු කරලා තම පුළුවන් තරම් බලනවා මූල කර්මස්ථානේ එහෙම නැත්නම් වර්තමාන මොහොතේ නැත්නම් මේ ඉරියව්වේ හිත පවත්තන්න. ඒතියෙදි එක එකනට ආවේනික වූ විතර්ක ක්‍රම එක එක්කනට ආවේනික වූ විචිකිච්ඡා එක එක්කනට ආවේනික වූ දේවල් තින් ගොජ දාන්න පටන් ගන්නවා ඒක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් අපි භාවනා කරලා ගිහිල්ලා අපි සාර්ථක උනායි කියමු ආනපාන සාර්ථක උනායි නැත්නම් ඉන්න ඉරියව්ව හිත තියාන ගිහලා ඒකට හොඳට හිත ඇබ්බැහි වුණා නැත්නම් ආනපානේ මූණට උණ දාගෙන හිටියා ඉන්න පුළුවන් දැන් ඔන්න ඉන්නකොට එමිට එමිට එමිට ආනපාන සංසිතිලා හිත යනවා කාම වස්තුවක් නෙවෙයි වස්තු කාමයක් නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි රූපෙත් නෙවෙයි රූප සංඥාවක් නෙවෙයි හිත හිස් තැනකට වගේ ගිහිල්ලා හොඳට තේරෙනවා දැන් ප්‍රතිපදාවේ ඉන්නේ කෙලෙස් අඩුයි ඉතින් මේක හොඳට ගිහිල්ලා වල ඊගාවට දැන් මේක කැඩෙන තැනක් එනවනේ සද්දයක් අහපු ගමන් එක පාට ඔන්න අරක කැඩලා යනවා නැත්නම් වේදනාවක් කැඩලා කැඩලා යනවා එහෙම නැත්නම් හිතවිල්ලක් ඇවිල්ලා කැඩලා යනවා ඉතින් Taman දන්නවා මේ නිස්සද්ද තැන මේ විවේක තන මෙතනින් පටන් ගත්තට ඔක ඉවරයක් තියෙනවා. ඉවර තැන මොකක් හරි සද්ද වේදනා හිතවිල් දෙයක්. ඉතින් ඒක එනකොටම ඒ වේදනාව සම්බන්ධ කරගෙන තමන්ගේ විතක්ක පැන නගිනවනේ. එක්ක නොදකින් නොපතන් කියලා හිතනවා. එහෙම නැත්නම් යාර දැනගන්න පුළුවන් අවිවේකේ නිමාව තමයි මේ කරදරේ ආරම්භය. ඒ නිසා මම මේ කරදරේ ආරම්භයේ වශයෙන් බලන්න පුළුවන් විවේකේ නිමාව. විවේකයේ Nirodhe වශයෙන් බලන්නත් පුළුවන්. මේ විදිහට කල්පනා කරකට ඉන්නකොට මෙයාට ඒ ඇති වෙන අවුල ශබ්ද වේදනා මොකක් හරි එකකින් ඇති වෙන අවුලත් එක්ක අසරණ භාවයකටපත් වෙනවා. මෙච්චර වෙලා බොහොම පීඩා රහිත තැනක විස්රාම සහිත තැනක විවේක තැනක හිටියා මොන දෙයක් නිසාද මට නැවත ආයශරයක් මේ අවශ්‍ය ආවේ මට මේ විතක්ක ආවේ කෙලෙස් ආවේ කියලා කල්පනා වෙනකොට පශ්චාත්තාප නොවි මේක ලක්ෂ වාරයක් ඉnderලා බලන්න හිටියොත් ඒකේ තියෙනවා මොකද්ද ආරයක් සමහරකට කරදර කරන්නේම හිතවිලි සමහරකට කරදර කරන්නේම වේදනා සමහරකට කරදර කරන්නේම ශබ්ද ඒ එක එක චරිතවල ඇති. ඒක නිසා එන එකට කඩාපනින්නවක්වත්. ඒක නැති කරන්න උත්සාහ කරන එක නෙමෙයි මේකේ ආරේ බලා ගන්න ඕනේ. මම නිටතරම බාධා කරන්නේ. බාධා වෙන්නේ නැත්තම් ගැටෙන්නේ, හැප්පෙන්නේ මේ විවේකයෙන් පස්සේ මොන වගේ දෙයකටද කියලා. ආන ඒක දිහා බලාන හිටියොත් ඒ කෙනාට තේරෙයි සද්දයක් එනවා වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු සද්දයක් කියලා. ඒ සද්දේ ආපු ගමම අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා. මේ සද්දේ මට තිබුණ විවේකේ නැති කරා. එහෙම නැත්නම් මේ සද්දය අනිවාර්යයෙන්ම බාධක ධර්මයක්, කෙලේශයක්. ආදි වශයෙන් අපි නුනුවණින් හරියට දේවල් කල්පනා කරනවා. අපි ඒකට අයෝනිසෝමනස්කාරය කියනවා. එhmeනේ අපි නැවත නැවත නැවත නැවත සද්දය බලලා සද්දෙන් වෙන නපුර, සද්දෙන් වෙන අමිහිරි ආදී නවේ සල්පනා බැරුවොත් එතකොට තේරෙයි මේ සද්දේ ඇහිලා චිත්තක්ෂණ ගාන ගියාට පස්සේ තමයි අපට මේ සද්දේ නපුර සද්ද නිසා ඇති වෙන द्वේෂය සද්ද නිසා ඇති වෙන ඒ හිරිහැරය තේරෙන්නේ ඒක නිසා අපි සද්දේ ඇහෙනවත් එක්කම මෙච්චර හිත නරක වෙන්න කලින් පමා නොවි ඒක අල්ලගන්න පුළුවන් නම් මෙතෙන්දී අපිට ඒක නියපොත්තෙන් කඩා දාන්න පුළුවන්. දැන් මේ වෙනකොට ඒක චිත්තක්ෂර ගානක් ගෙවිලා මෝරලා. ඒක නිසා ඒකට ද්වේෂ කෙරුවොත් තව තව මේක මෝරනවා. කෙලෙස් සහිත හිතක්. ඒ නිසා මම ඊගාව දවසේ බලන්න ඕනේ මේ විවේක ස්ථානයට ගිහිල්ලා ඒ කලබල කරන්න එපා. ඒකට ඊගාට මොනවද දාන්න යන්න එපා. ඒ උගාකලට ඒ ප්‍රශ්නේ අහන දැන් විවේක ස්ථානට ආව ඊගාට මම මොකද කරන්න ඕනේ කියලා තමයිලාට මම දෙන උත්තර නොමග යන්නේවා වෙන්න පුළුවන්. කියන්න තියෙන්නේ ඒකට මොනවක්වත් කරන්න නැතුව ඉන්න තියෙන හැකියාව බලන්න. හැබැයි ඒකට මොනවද වෙනවා. එක්ක සද්දකින් කැඩෙනවා එක්ක වේදනාවකින් කැඩෙනවා එක්ක හිතවිලිෙන් කැඩෙනවා ඉතින් අන්නේ ඒ සංගතිය ඒ සංසිද්ධියදී ඇහක් පිටහක් තියලා බලන ඉන්නවා මිස මොනක් කරන්න ගියොත් ඒ සිද්ධිය සංසුද්ධෙන් බලන්න බෑ අපි හිතමු සංසුද්ධෙන් බලන්න උත්සාහ කරනවායි කියලා බණ තේරුම් අරගෙන උත්සාහ කරනකොට යාට තේරෙනවා මේ ඒ දේ මේක සාද්දයක් කියලා තේරුම් ගන්නත් ඒ සද්ද චිත්තක්ෂණ ගාණක් ගියාට පස්සේ තමයි මේක සද්දයක් බව දන්නේ නැත්නම් මේක හිතවිල්ලක්ද කියලා මේක වේදනාවක්ද කියලා වෙන්කරන්න හරි සද්ද බොහෝ වෙලා ඇසුරු කරන්න ඕන. ඒ ඇසුරු කරනකොට සද්ද නපුර වෙලා ඉවරයි. ඒ නිසා අපිට පුළුවන්ද අර විවේක ස්ථානයේ ඉඳලා පළවෙනි වතාවට අපිට මොකක් හරි හිරිහැරයක් මොකක් හරි කරදරයක් එහෙම නැත්නම් මොකක් හරි අරමුණක් මොකක් හරි ආපాతගත වීමක් එනකොට ඒක සද්ද වේදනා හිතිලි වශයෙන් වර්ගීකරණ වෙලා තේරිලා බේරලා යන්න ඉස්සෙල්ලා එන තැනටම මුලටම මේක තේරුම් ගන්න ඒක තමයි විතක්ක සංඛාර සංඨාන කියලා කියන්නේ එච්චර මෝරණ්ඩ ඉස්සර වෙලා මේක අල්ලා ගන්න ක්‍රමය. ඉතින් අන්න ඒ තැන අපේ විශේෂ ගෝත්‍ර ශේෂ්ත්‍රය නෙමෙයි. ඒක සරුවච්චන් වහන්සේගේ විශේෂ ශේෂ්ත්‍රය. අපට තේරෙන්නේ හිටියරයක් ඇති වුණාට පස්සේ නමුත් හිරියරයක් බවට පත් වෙන්නේ ඉස්සරලා පියවර ගානක් පාර්ලිමේන්තු සැසිවාර තුනකට ගිහිල්ලා සම්මත වෙලයි මේ එළියට එන්නේ. ඒ නිසා මට පුළුවන් ද පාර්ලිමේන්තුවට යෝජනාව එනකොටම අල්ලන්න. ඇත්තටම බෑ. ඒක ਸਰවඥාන්සේ අල්ලලා තියෙනවා. ਸਰවඥාන්සේ ඉර ඇඳලා තියෙනවා. ඒකල කියන ඔබට මෙතෙන්ට එනකන් ඔය මනසෙන් බෑ. අපිට හම්බෙලා තියෙන මනසෙන් බෑ. ඒක සම්මා සම්බුදුරජාණන්සේගේ ශේස්ත්‍රය. හැබැයි න්‍යායෙන් පුළුවන්. න්‍යායට යන්න නම් අඩුම කෙලස් තියෙන තැනින් අල්ලන්න ඕනේ. ඒ නිසා සර්වචනාංශේ පෙන්ලා දෙනවා. ඇහි, කනේ, නායේ, දිවේ, කයේ, කයේ නැත්නම් හිතේ සංගතියක්, සංසිද්ධියක්, ස්පර්ශයක් සිද්ධ වෙනකොට හැම එකේම හැම ద్వාරෙම සිද්ධ වෙන්නේ එක තාලෙට. ඒක බොහෝ විට සර්වචනාංශේ පෙන්නකොට ඇහැ සම්බන්ධ කරගෙන තමයි පෙන්වන්නේ. නමුත් ඊට පස්සේ පෙය්‍යාලං කරලා සෝත, ගාන, ජීව, කාය, පණ කියලා පෙන්වනවා. ඒ ඇහැ ගැන සඳහන් කරනකොට කියන්නේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. සෞඛ්‍ය සම්පන්න ඇහැ නැත්නම් ඇහි ඕපයක් තියෙන කෙනෙකුට ඇහි ඕපේට රූප බලන්න බෑ. ඒකට බාහිරේ රූපාරම්මණයක් ආපදාගත වෙන්න ඕන. බාහිරේ තියෙන වර්ණයක් හෝ సంతානයක් සටහනක් ආපදාගත වෙන්න ඕන. ආපදාගත වෙනවා කියන දෙමලෙන් කියන්නේ මුලිච්ච වෙනවායි කිය. මූණට මූණ දානවායි කියලා. එහෙම නැත්නම් ඉස්සරහට එනවා. රුබ ඇහැට සම්බන්ධ වෙනවා. මෙතනදිත් මේක සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ ලියලා තියෙන සාමාන්‍ය සංසිද්ධියක්. මෙතනදිත් කියන්න පුළුවන් ඇහැට සද්දයක් මුලිච්ච වෙන්නේ නැත ඇහැට ගන්ධයක් මුලිච්ච වෙන්නේ නැත ඇහැට රසයක් මුලිච්ච වෙන්නේ නැත ඇහැට පහසක් මුලිච්ච වෙන්නේ නැත ඇහැට ධර්මයක් මුලිච්ච වෙන්නේ නැත මුලිච්ච වෙනවා නම් මුලිච්ච වෙන්නේ රූපයක් පමණය ඊට පස්සේ මේක සංකර කරන්න සංකීර්ණ කරන්න අපිට තවත් ආරමුණු තියෙනවා තමත් ආයතන තියෙනවා සද් කන තියෙනවා නාසය දිව කය. ඒතකොට සද්දය කන එල්ල කරගෙන එන එකක් වුණාට සද්දෙට කවදාකවත් ඇහැ කිසි කවන්න බෑ. නාසය කිසි කවන්න බෑ. දිව කිසි කවන්න බෑ. කය කිසි කවන්න බෑ. හිත කිසි කවන්න. යාර පුළුවන් කම්බරේ විතරයි. ඒ නිසා ආපాతගත වීම කියන එක කලින් විනිශ්චිත දෙයක්. ඇහැට පුළුවන් රූපයක් එක්ක විතරයි ගනුදෙනු කරන්න. රූපයකට පුළුවන් ඇහැ කුජු කවන්න විතරයි. ඇහැ කුප්පන්න විතරයි. මෙන්න මේ ඇහැ කුප්පනෝ අපේ දී ඇති මොහතක ඇහැට කොච්චර දුර රූප ඇවිල්ලා අවධානය ඉල්ලනවා. කනට ඇවිල්ලා ශබ්ද තට්ටු කරලා අවධානය ඉල්ලනවා. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, හිතට ධර්ම ආරම්මන. ඉතින් මේ ආයතන හයේම ගනුදෙනු සිද්ධ වෙනවා. නමුත් වළංගුව ඒ වෙන ගනුදෙනුව වළංගු වෙන්නේ මනස ඒක මනසේ අනුමැති ලැබුණොත් විතරයි. මේ හයේම ගණදෙනු ගියාට මනස එකයි තියෙන නිසා මනස අනුමත කරන්නේ රූපේ නම් ඇහැට වැටිච්ච රූපේ ළඟට ගිහිල්ලා මනස කියනවනම් ඒකට චක්කු විඥානය කියලා ඒ වෙලාවේ කනට කොච්චර සද්ද ඇහුණත් ඇහෙන්නේ නැහැ. නාසයට කොච්චර ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. දිවට කොච්චර රසාවක් දැනෙන්නේ නැහැ. කායට කොච්චර පහසාවක් දැනෙන්නේ මොකද මනස සම්පූර්ණ අරකට යෙදිලා හමාරයි. ඒක නිසා චක්කුච්ච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇහැට රූපයක් එනකොටම ඒක අනුමත කරමින් අපේ හිත එතෙන්ට යන්න ඕනේ. ගියොත් තමයි සංසිද්ධියක් වඩපත් වෙන්නේ. ඒ සංසිද්ධිය අපි ස්පර්ශය කියලා කියනවා. ඒ නිසා ඇහි ස්පර්ශය තියෙන තාක්කල් කනේ ස්පර්ශයක් වෙන්නම බෑ මූල ධර්මානුකූලව. නාසයේ දිවේ කයේ වෙන්න බෑ. ඒක නිසා ඇහි රූපයක් ඇහැට රූපයක් මුලිච්ච වුණා එතෙන්ට හිත ගියා කියලා කියන්නේ ඒ වෙලාවේ කනට ඇති වෙන අරමුණකින්ට වැඩිය වැඩි ඡන්දයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් ඇහෙන් එන නිසායි හිත ඒකට ඡන්ද දෙන්නේ. ඒ නිසා අපිට එක වෙලාවකට කෙලෙස් හයක් එන්න පුළුවන්කම තියෙනවා බරපතලම කෙලෙසට තමයි හිත යන්නේ. ඒ ගිය ගමන් ඒක කොච්චර බලපතලද කියනවනේ අනේ පහම අවලංගු කරනවා. මේක ඒ තරම්ම සිත් බඳනාසුලුයි. ඒ තරම්ම කර්ණ රස මේ ඇහැට ප්‍රියයි. ඒ නිසා මනස ගන්නේ වැඩියෙන්ම දෝෂෝපසංග චන්දෝපසංගත දෝෂෝපසංහිත මෝහෝපසංහිත වැඩියෙන්ම සිද්ධි බහුල දෙයට හිත යනවා. ඒ නිසා හිත යන්නේ කොහොමඩක්ක කෙලස් දෙන්න. හිත යන්නේ කොහොමවත් මාර්ගපාක්ෂිකව. හිත යන්නේ ඒකාන්තයෙන්ම අපිට අර්ථ සිද්ධිය තලකට තරකට නෙවෙයි. ඒ යෑමේ තියෙන ඇබ්බැහිය කොච්චරද කියනවනම් ඒක ඒකේ කොච්චර ගිහිලා සිප වැළඳගෙන ආලිංගනය කරනවද කියනවනම් හිතට ඒ වෙලාවේ මතකවත් නැහැ කනක් තියෙනවා කියලා. හිතට මතකවත් නැහැ නාසයක් දිවක් කයක් තියෙනවා කියලා. ඒකට එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මොනම විදියකින්වත් බලංගු නැහැ. ඒක නිසා ඇහැට රූපෙට හිත ගියා කියන්නේම වැඩියෙන්ම කෙලෙස් වෙන තැන තමයි එතන. ඒක නිසා සරුවචනාන්තේ මේ විස්තරය කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන කියලා. ඉතින් මේක කොච්චර යහුසුලුව සිදි වෙනවද කියනවනම් අපිට පේනවා මොඩේකට එක වෙලාවක රූපත් පේනවා සද්දත් ඇහෙනවා ගඳත් පේනවා රසත් දැනෙනවා මේ හයම සිදි වෙන තරමට මෝඩකම තියෙන්න ඕනේ මම ඇති වෙන්න. අපිට තේරෙනවා එක වෙලාවට රූප පේනවනම් සද්ද ඇහෙන්නේ නැහැ කියලා එතන මමෙක් හැදෙන්න තරම් සාධක නැහැ. පසුබිමක් නැහැ. නමුත් අපි හිතා ගන්නවා මේ දී ඇති වෙලාවෙ මට රූපත් පේනවා, ශබ්දත් ඇහෙනවා, ගඳත් දැනෙනවා, රසත් දැනෙනවා, පහසත් දැනෙනවා. ඒ නිසා මෙතන අංග සම්පූර්ණ මේ පංචවෝකාර භවයක් එකක් දැකලා ඒකෙන් මවා ගන්න සම්පූර්ණ ඉතුරු ටික ඒ මවා ගත්තට පස්සේ තමයි මම මේ ගොඩ නැගෙන්නේ. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් රූපයක් බලන වෙලාවේදී ශබ්දයක් ඇහෙන්නේ නැහැ කියන තරමට සතිය ක්ෂණ භංගුර වෙනවනම් ක්ෂණයක් ක්ෂණයක් පාස දුර දුර සතිය පිටිපස්සේ ගිහිල්ලා අල්ලන්න පුළුවන් නම් අර පේනවා රූප පේනකොට ඌ බීරෙක් රූප පේන වෙලාව යාට ගන්ධ රස පහස තේරෙන්නේ මූඩෙක් රූප පේන වෙලාවට යාට ධර්ම කල්පනාවක් කරගන්න බෑ එයා ධර්ම මන ආයතනේ වැඩ කරන්නේ නැහැ ඒ වෙලාවේ කටත් අරගෙන රූපේ බලාගෙන ඉන්නේ නමුත් එයා ඒකෙන් හදා ගන්න සම්පූර්ණ චිත්‍රයක් මට පංච මම පංචවෝකාර භවයක ඉන්නේ මට රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම දැනෙනවා කියන. ඒක නිසා අපි ප්‍රකාශයක් කළොත් මේක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලා. ඒකෙන් 100ට 80ක් බොරු. 120ක ස්පර්ශය අපිට තියෙනවා. අද්දුරු ප්‍රත්‍යක්ෂ 120ක් තියෙනවා 180ක් අතින් දාලා කියන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම කතා කරනකොට එයා මේ 180ක් මම ආගත්ත දේවල් කතා කරනවා. හැබැයි අහිංසකයි. එයා එයත් හිතනවා මම ඇත්තටම දැකලා ඇත්තටම අහලා ඇත්තටම ගඳ බලලා ඇත්තටම රස බලලා ඇත්තටම හිතලා තමයි කියන්නේ කියලා. නමුත් සරුවජන් වහන්සේ දන්නවා මේ මිනිස්සයා දන්නේ නැහැ කියන එක. හැබැයි ඒත්තු ගන්නන්න බෑ. මොකද එයා හිතන්නේ නෑ නෑ මම අද්දුර ප්‍රත්‍යක්ෂ මේ කියන්නේ බුදුහාමරට බොරු කියනවා මම. උසාවියට කියලා මම බොරු කියනවා නෑ කවදාකවත් බොරු කියන්නේ. නමුත් දන්නේ 120ක් ප්‍රත්‍යක්ෂ 180ක් බොරු. මේ ක්‍රමයේ තමයි මුළු ජීවිතේම සංසාරේ යන්නේ. ඉතින් කොයි වෙලාවක හරි අපි කිව්ව සක්මන් කෙලවරට ගිහිල්ලා එයා පයේ වම දකුණ බලන්න හදන වෙලාවේදී ඇහැ ගියයි කියලා සමනලෙක් බලන්න. එයා ඒ වෙලාවෙම දැනගත්තොත් කාය ප්‍රසාදයේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට ගියයි කියලා. මොන තරම් යහුසුළු වෙන්න ඕනේද මේක මෙතෙන් යනවා දකින්න. යනවත් එක්ක මෙයාට පේනවා පයේ කාය ප්‍රසාදයේ සතිය කැඩෙනවා කියලා. ඉතින් හරියට පශ්චාත්තාප වෙනවා චිස් විතරක් මෙච්චර කරලා ගිහිල්ලා සක්මන කෙලවරදී මගේ හිත සතිය කැඩුනයි කියලා. නමුත් ඒක නා දන්නවනම් සතිය කැඩිලා නෙමෙයි තියෙන්නේ. සතිය මටත් තොරෙන් පිටිපස්ස දොර ගෙලියට ගිහිල්ලා කාය ප්‍රසාදේ තියෙන උනකට චක්කු ප්‍රසාදේ තියෙන්නේ. ඒක දන්නවනම් මම මෙච්චර හැක්මීමකින් සෝ ගියත් මොකද කාය ප්‍රසාදේ තිබුණ හිත චක්කු ප්‍රසාදේ ගියා කියලා ඒක සතිය දෙගුණ තෙගුණ දිනුවා. යා පයින් පයින් වෙලාවට අල්ලන්න පුළුවන් නම් පස්සතෝ ചാපි රූපං වේදචෝ ചാපි සේවතෝ ചാපි වේදනා. එයාගේ හිතේ රූප බැලුවත් ඒක රස වින්දනය කරුවත් කද්දාකක් කෙලස් වැඩෙන්නේ නැහැ. එයා දන්නවා මටත් නොකිය මගේ හිත පස්ස දොරෙන් පැනලා ගිහිල්ලා රූපෙකට ගියා. හැබැයි මං අද ඇල්ලුවා. මට අහුණා. කද්දාකත් කාටවත් ඒක කමඨාන් සුද්ධ කරන වෙලාවක වගේ අභීතව ප්‍රකාශ කරන්න බෑ. එයා කියන්නේ බලන්නකෝ මං සක්මන් කරනකොට වම දකුණ බලන්නම් කියලා හිතාන අදිස්ථාන කරන ගියා ඕන් හිට ගියා සද්දයකට ගියා වේදනාවට ගියා රූපයකට ගියා කියන්නෙම බංකොලොත් කතාවක් මොකාටද කියන්න පුළුවන් නම් මේක පරියන්කේදී හම්බෙන ති සුවිශේෂී ස්වර්ණමය අවස්ථාවක් මට ඕන කරලා තියෙන පයේ තියන තමයි හැබැයි මෙයා මඩත් හොරා යපස දොරෙන් ගිහලා රූප බැලුවා හැබැයි මං දැක්කා මට අහුණා මෙයා මෙහෙම තිබුණට යනවයි කියලා. දැක්කා නම් ඒ සතිය නටන කකුලේ ගෙජ්ජි කපන තරම් දක්ෂ සතියක්. පයින් කොට අල්ලනවා. මේකට බුදුරජාණන් වහන්සේ අපිට අභියෝග කරනවා අපිට අභ්‍යාසයක් දෙනවා සාමාන්‍ය සතිය නෙවෙයි ආනපාන කරුණිනෝ මොකුත් නොකර බලන්නේ සතිය ආනපාන සතිය කියලා හිතමු. දැන් එවනේ සක්මනේ යන්නේ රූපෙ ඉඳී ඉඳී තිනවා උඹට වලක් කරන්න බෑ මමයි කිව්වේ උඹට ලක්මන ඵලයන් කියලා. ලක්මනේ රූප තියෙනවා. නමුත් පණිනකොටම හැරෙනකොටම දැනගත්තොත් යාට දැනගන්න පුළුවන් චක්කුච්ච පටිච්ච රූපේ චක්කවත්තේ චක්කු විඥානං චින සංගතිපස්සෝ පසපච්චා වේදනා යාට රූපෙන් විඳීමක් ලැබෙනවා. පය පොළවේ තීරකට දැනෙන්නේ නීරසකමනේ. කම්මැලිකමනේ දකින්න රූපේ නම් වර්ණ సంతාන සහිතව සජීවී කුරුල්ලෙක් සමනලෙක්. ඒක නිසා තද වින්දනයකට වැටෙනවා. මේ වින්දනය නිසා යාට පැහැදිලිව පේනවා পায় විඳින්න බෑ. পায়ේ දෙන සංනිවේදනය එන්නේ නෑ දැන්. හිත gediya පිටින්ම ගිහිල්ලා රූප බලන වේදනාවට ඒ විඳීම වේදනා චෛතසිකේ එනකොටම ඒක යං වේදේති තං සජ්ජානාති ඒක හඳුර ගන්න. මේක කුරුල්ලෙක් මේක සමනලෙක් මේක වර්ණයක් මේක සටහනක් කියලා ඒ හඳුනාගන්නේ පේන දේමම නෙවෙන්න ඉඩ තියෙනවා. බලන්න කැමති දේ වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ හඳුනා ගැනීම මගේ රුචිකාචුකම් වල හැටියට සිද්ධ වෙන්නේ. මම මේකට දාන ලේබල් එක මම මේ අහවල් දේ දැක්කයි කියලා සමහරලාට මුලක් අඳුනා ගන්න පුළුවන් සර්පෙක් විදියට. සමහර මුල වෙලාවක කූඹි වෙලක් අඳුනා ගන්න පුළුවන් මුලක් කියලා. ඊට පස්සේ මගේ හිත වැඩ කරන්නේ කූඹි වෙල කියලා නෙමෙයි මුලක් කියලා. මගේ හිත වැඩ කරන්නේ සර්පයෙක් කියලා නෙමෙයි මුලක් කියලා. ඉතින් ඒ විදිහට ඒ Taman දකින්න දේ සර්පයෙක්ද කූඹි වැලක්ද මුලක්ද කියලා හොයා බැලීමට යන්නේ නැතුව මේ අල්ලගත්ත Taman ඒකට දීපු නම සංඥාව කියලා කියන හඳුනා ගැනීම සඳහා ඒකට පටවන නම. එනිසා අපි ඒකට ගහන ලේබල් එක. හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම කරන ලකුණ. මෙන්න මේ ලකුණ අනුව තමයි විතක්ක පහළ වෙන්න පටන් ගන්නේ. බුලත් දැක්කට මොකද සර්පෙක් කියලා හිතුවොත් බයක් පහළ වෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. මුලක් දැක්කට මොකද ඒක කූඹි වලක් කියලා දැනගත්තොත් වෙන විතක් වගේක් පහළ වෙනවා. ඒ නිසා විතක්ක පහළ වෙන්නේ දැකපු දේ අනුව නෙවෙයි Taman ඒකට දීපු නද දෙන ලද ආරූඪ නාමයේ මත. ඊට පස්සේ මේ විතක්ක ටිකටෝම ප්‍රපංච කරන්න පටන් ගන්නවා ගොජ දාන්න පටන් ගන්නවා ගොජ දාන්නේ Tamanට තාම සම්බන්ධ කිට්ටු Tamanට බොහොම මේ සංවේදී අරමුණු වල තමයි ප්‍රපංච කිරීම පටන් ගන්න. මේ සංවේදී භාවය තමයි රුචි අරුචිකම් අනුව සිද්ධ වෙනවා. පෞරුෂත්වය අනුව සිද්ධ වෙනවා. කෙනෙකුට සර්පේ දකපුවාම පුදුමාකාර බයක් තියෙනවා. අපි පුංචි කාලේ මට මතකයි අපි පොදු ළිඳ තිබුණේ ගෙදර අපේ ළිඳ. ඉතින් ඒකට මේ ටයර් එකක් කපලා ලණුවක් හදලා ටයර් එක කපලා ගත්ත මේ රබර් පටිය තමයි නිදි බාල්දියට දාලා තිබුණේ. ඉතින් ඒක බාල්දිය බැම්ම උඩ දාලා තිබ්බාම අපේ පල්ලෙහා ගෙදර හිටියා එයාලගේ අම්මා එනවා ඒ මනුස්සයාට සර්පය පිළිබඳ පුදුමාකාර බයක් තියෙනවා. අර ලණුව දකපුවාම බාල්දිය එතනම දාලා කෑ ගහගෙන ගෙදර දුවනවා. ඇවිල්ලා කියන ලින්ජේ සර්පෙක් කියලා. ඉතින් ඒ ගෙදර මනුස්සයා දන්නවා අපේ අම්මට මෙහෙම භීතිකාවක් තියෙනවා කියලා. ඉතින් ඇවිල්ලා කියනකොට ඉතින් අපි කට්ටිය කියලා බලනකොට ඒක අර රබර් පටියේ බාල්දියට ගැට ගහලා තියෙනවා. ඉතින් මේ මිනිස්සයා ඒක සර්පෙක් කියලා දැක්කට පස්සේ යන විතක් කරාට පස්සේ ප්‍රපංචයක් එන්න පටන් ගන්නවා. ගොජ දානවා කොච්චරද මිනිස්සයා දුවන දන්නෙත් නෑ, වයසට ගැලපෙන්නේ නෑ, කෑ ගහනවා ගෙදර ගියාට පස්සේ අර මිනිසොන්ට පපුවේ තෙල් ගන්න ඕනේ. බය වුණ බය වෙනවා. හැබැයි ඒක සර්පෙක් නෑ. එතන තියෙන්නේ කම්බයක් වෙදෙනම මනුස්සයාට heart attack එන්න පුළුවන් ඕනේ තරම්. මොකද එයා දකින්නේ රබර් පටියක් නෙවෙයි. එයා දකින්නේ සර්පේ. ඉතින් මෙහෙම ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි මොකක් හරි දැකලා මොකක් හරි කබරෙත් කබරෙත් දැක්කත් තලගෝයා කරගන්නවා. ඒක ලිවිලි ඒක ගැන පිළිබඳ කතා ලියනවා. ඊට පස්සේ කට උල් කර කර අල්ලපු ගෙදරටත් කියනවා අරහිටත් කියනවා මෙහෙටත් කියනවා ඇත්ත. ඒවර්ෂ චලිත මනසකින් සලිත මනසකින් කතා කරන්නේ. නමුත් ඒ අහන මිනිස්සයත් දකින මිනිස්සයත් කාටවත් තේරෙන්නේ මේ වගේ වෙලාවල් වල දකින දෙයට බය වෙන්නේ සංඥාවට බය වෙන්නේ. අපි සම්පූර්ණ ජීවත් වෙන්නේ සංඥා ලෝකයක. ඒකට හොඳම නිදර්ශනය තමයි හීනෙන් බය වෙන්නේ. තීන කියන්නේ 100%ක්ම සංඥාව අපි නැගිටිනකොට හීන දාඩිය දාලා. ඒක නිසා අපිට කවදාකවත් බෑ ඇති හැටිය දකින්න එකම දේ ලක්ෂ වාරයක් දැක්කේ නැත්තම්. අපි ඉස්සල්ලාම දකින්නට දකින්න දකින්න ඕනේ දේ. මම ගේනාපු යම්ම ගතිය. මම රුචි කරන දේ. ඉතින් මේක කාට හරි කියපු ගමන් ගැන තමුසේනවද මට උගන්නන්න මගේ මගේ අත් දෙක මට විශ්වාස නැත්නම් මම මේ අතගාල බලලා කතා කරන්නේ. ඉතින් කොච්චර දෝ ගහපත් දෙනවා. බුදුරජාණන්සේ මොනවාක්වත් කියන්නේ හරි. ඕක නැවත සැරයක් බලපන්. නැවත සැරයක් බලපන්. නැවත සැරයක් ඕකට අනුපස්සනා කියන. මේ තමයි ඉස්සල්ලාම විද්‍යාව පුත්‍රජානන්සේ ලෝකෙට අඳුලා දීපු හැටි. අද විද්‍යාඥයා යමක් සත්‍යයි කියලා පිළිගන්නේ ඒ දේ නැවත නැවත බලනකොට එකම ප්‍රතිඵලය දෙනවා. ඕන තැනකේ පරිශීන කරන්න පුළුවන් විදුහුරුයි කියලා අපි. බුදුජානන්සේ කිව්වා උඹ ඕනම දෙයක් දෙසරයක් බලපන් කවදාකවත් එකම දේ හම්බ වෙන්නේ බලනකොට පේන මේ මොනිච්චා වේගාසරේ බලන තව එකක් ඊගාසරන බණ එකක් ඒකයි යෝ බැන්දට පස්සේ යෝගදෙනේ දික්කසාද වෙන්නේ. බඳින්න ඉස්සලා තියෙන සෙනෙහස මොනවත් නැහැ. බැන්දට පස්සේ ඒක නැහැ. ඒ වගේම හුඟ දෙනෙක් දික්කසාදනෝ කන්නාඩි දාපු දවසේ. මෙතෙක් කන්නම් අම්මේ මේක ලපනොම වංසාන්ද සේසෝමි ගුණේනා කියලා චිප වැළඳ ගන්නවා ආලිංගනය කරනවා බෙන්න පොලේ කන්නාඩි දාපු දවසේ ඕන්න දික්කසාතනඩු තෙල් ගාලා ඉසපීලා කොණ්ඩ බැඳපු බම් මෙන්න පොලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා පිටපු ගොඩක් ගාලා පෙරළු ඇත්තටම මේ ගෑණී මිනිහා වෙනස් වෙනව නෙමෙයි. අපි අල්ලගෙන හිටපු සංඥාව ඒකේ තරම්ම බෙලිඟුවක් ඒක බොහොම ශීක්‍රෙන් චපල වෙනවා. චපල වෙච්ච ගමන් අර මනුස්සගේ සම්පූර්ණ ලෝකේ කඩා වැටෙනවා. අපි දන්නේ අපි මෙතකල් ඉඳලා තියෙන සංඥාවක් කියලා. ඉතින් ඒක නිසා කවදා හෝ අපි වෙන දෙයකට හිත යොදලා බලලා ආදීනව සලකලා අසති අමනසිකාරය දාලා ඒතියෙදිත් ගොජ දානයක් තියෙනවා නම් ඒක දිහා හොඳට බලලා ඒ නැවත නැවත බලන්න මෙතන වැඩ කරන්නේ සංඥාවක් ඒ සංඥා මතයි විතක්ක කරන්නේ මේ විතක්ක අනුව ප්‍රපංච කිරීම යනවා මේ ප්‍රපංච දිගේ මුලට යන්න ගියොත් එදාට ඒ මනුස්සයාට දකින්න කතාව බොහොම හාස්‍ය දනවන දෙයක් හාවෙක් බුදියලා තිනවා තල් ගහත්තක් යට. තල් අතුරුට හාවනින්ද පෙළගිල්ල වෙලාදී බෙලිගිඩියක් කරනවා. හාව කියන්නේ ඊටාම බය සතෙක් මූ නැගිටපු ගමන් දැක්කේ අහස කඩා වැටෙනවා කියලා. ඉතින් ඌ කැලේ කඩාන දෝරකොට හාව අහිංසක සතා නිසා මීමින් නැව කොයිද මැෂිනා දුවන්නේ. අනේ කතා කරන්නවත් බෑ අහස කඩා වැටෙනවා. ඉතින් මොකද වෙන්නේ? වරින් වර මේ පැත්තට වඩා ওই පැත්තට යන්න. පිටි මීමි නැදුණු ගමන් ඉත්ත ඇය දැක්කා. ඉත්ත උඹලා කොහෙද දුවන්නේ? දුවනවා කියන පිස්සු කතා කරනද මේ අහස කඩා වැටෙනවා. ඉතින් අන්දර මුළු කැඩේම කඩාගෙන දුවනවා. අර සිංහෙක් නකලන කොහෙද? අයිට කොහෙද දුවන්නේ? අලිය වෙවුලනවා පස්ස පැත්ත. මේ අහස කඩා වැටෙනලෝ ආහන්දුනේ හරහාලාම බය වෙන්න එපා, කලබල වෙන්න එපා. අපි ඉක්මනට යන් කැලේ. කොහෙද කඩා වැටෙන්නේ? මන් දන්නේ නැහැ. මට ජීව ගෝනා. ආ ඊට පස්සේ උගත මෙහෙවර උඹ දැක්කද? නෑ නෑ නෑ කතා කරන්න වෙලාවක් නෑ නඩු අහන්න වෙලාවක් නෑ අහස කඩ වෙනවා දුමු දුමු. තෝ කවුද කියේ මුවා. ඊට පස්සේ ඌ කතා කරන තෝ දැක්කද නෑ. අන්තිමට නම් ඊටය මීමා මීමින්නා හාවා හාවා බෙවුලනවා සිංහයා ගාවට යනකොට අනේ හාමුදුර කාලහාමි මට නම් මුකුත් කරන්න බෑ. මේ හීන් දාඩි දානවා මේ වෙවුලනවා මේ අහස කඩ වෙනවා. කියලා සිංහයා කියනකොට බයයිනේ. අර ගාණ යනවා ඉස්සර ජන්නේ අඩියක් ඉස්සරහට තියුණා අඩි දෙකක් පස්සට එන්නේ. මුළු කැලෙම කියලා බලන්න මොකද වෙලා තියෙන්නේ. මේකට කියනවා සිංහාවලෝකණය කියලා. මුලට යන්න මෙච්චර කලබලයක තියෙද්දි ඒකේ සිද්ධිය මුලට යන්න එක්කෙකුට බෑ. ඔක්කොම කැලියේ කඩන දුන වල් බూరు ඉන්නේ. ඒක තමයි රැල්ල කියලා කියන්නේ. ඉතින් රැල්ලට අහුනොත් රැල්ලට වැටුනොත් රැල්ලේ තමයි. බල්ලොත් එක බුදිය ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්න ඕනේ. ඒක පිළිබඳව ආය වෙනම න්‍යාය කරන දෙයක් ඇත්තේ නැහැ. කාටද පුළුවන් මේ වගේ විතක්ක සංඛාර සංතහණයට එමීට බැහැගෙන යන්න කොච්චරක් බය හිතෙනවද? කොච්චරක් වෙවුලනවද අපි? කොච්චර පස වෙවුලනවද? දාඩිය දානවද? ඒ යන ගමනට යන කෙනාට උනත් කියන්නේ අම්මෝ මේ බය උපදවන විදිහට යන්න එපා. අපිත් එක දුවමු කැලේ කඩන දුවනවා. ඉතින් ඒ නිසා නිතර Tamanට පහළ වෙන කුකුසක් තියෙනවනම් ප්‍රශ්නයක් තියෙනවනම් සැකයක් තියෙනවනම් ඇත්ත තමයි අපි බුදු කෙනෙක් දැකපුවම අහනවා. දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අහනවා. නමුත් Tamanට ඒක නැවත නැවත එනවනම් පොඩ්ඩක් කල්පනා කරලා කොහෙන්ද මේක එන්නේ? එක්ක රාගානුසයෙන්, එක්ක දෝසානුසයෙන්, එක්ක මෝහානුසයෙන්. ඒක නිසා ඒක මුල එන මුල උල්පත දකින්න පුළුවන් නම් බුදුන් දැක්කා වගේ තමයි. වෙන කෙනෙක්ගෙන් අහලා උත්තර ලැබෙනවට වැඩිය Tamanටම දැනගන්න පුළුවන් නම් මට නිතර ගොජ දාන මේ දේ මූල හේතුව මූල සටහන කොහොමද කියලා ඒක බලන්න බැරි ආවට බලන්න බෑ. අපට පේන්නේ මහස කඩ වැටෙනවා කියලා. ඉතින් සංඥාවේ දැක්කට පස්සේ ඉතින් අහසට පුළුවන් ආවට පුළුවන් අහස පිළියම් කරන්න. ඌ කරන්නේ අහස කැලි වඩාන රටේ මැරෙයි කියලා දුවන එක තමයි. මුළු ලෝකෙම මුළු ලෝකෙම ආන්නේ වගේ දුවන ලෝකයක් තියෙනවා. ජනමාධ්‍යෙන් ඕනම දෙයක් කරත හැකියි. කරන්න බෑ කියලා දැන් ඉතුරුලා තියෙනනම් තියෙන්නේ ගෑණියක් පිරිමියෙක් කරන එක විතරයි. අනික සේරම කරලා තියෙනවා. ඒ තියේදිත් අපි කනවනේ. දැන් අද වෙනකොට අපි දවස් 6ක් 7ක් ගෙදරින් ඇවිල්ලානේ. ඉතින් බර ගානක ප්‍රවෘත්ති වල පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. දැන් යන්නේ පරණ පත්‍ර ටික වැඩනම් පසුවිමසුමක් හරි බලලා මේ ටිකේ මොකද්ද දන්නේ අපිට ජනමාධ්‍යයෙන් ගෙනාවල දෙන පැකට් එක. ඒක තමයි බරපතලම කෑම වේලක් නම් රැයට පහුවෙච්ච කොට ඉලක්කමේ ඇති ගානේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පහුවෙච්ච තොරතුරු ටික. ඒක නැතු බෑ ඌරට අසුචි නැතු බෑ. ඌරට කොච්චර පිරිසුදු කෑම හෝටල් ගලදාරිකෙන් ගෙනත් දුන්නත් ඌට හරියන්නේ නැහැ. ඌට ටිකක් කක්ක ටිකක් කැවෙන්නේ. එහෙම නැත්නම් ඌට රත් වුණතාවය කියලා ලඩක් හැදෙනවා. ලියවල මේ රතු අඳුරට ආනවල අඩුවක් ඇති වෙනවා. ඒක තියෙන්නේ අර කක්ක ටිකේ තමයි. එනිසා ඒකට නිකන් හැපුවේ නැතත් කවන්නේ හොම්බෙන් ගහලා ගියත් උට ඇති. ආනේ ඒ වගේ කක්කාවක් අපි ඉල්ලන්නේ කාගරු ප්‍රපංච අහන්න ආසයි, කාටද ප්‍රපංච දෙන්න ආසයි. ඒක මගේ පෞරුෂත්ව ලක්ෂණය. ඒක මගේ රුචිය. ඒක මගේ අරුචිය, ඒක මගේ ඇබ්බැහිය. ඉතින් මගේ මුළු ප්‍රයත්නෙම මගේ මේ අයිතිවාසිකම දිනා ගන්න ඕනේ මගේ ඇබ්බැහි මන් රකින්න මගේ පෞරුෂත්ව ලක්ෂණය මන් රකින්න මගේ රුචි අරුචිකම් ටික දරුවන්ට දෙන්න ඕනේ. අල්ලවකේතර ගැත්තේ නැත්නම් මගේ රුචි අරුචිකම් රුචි අරුචිකම් ටික ඌව මරන්න ඕනේ. මේක තමයි ආගම කියන්නේ. අපිට ආගමෙන් දීලා තියෙන පැකට් එකක්. ඒ පැකට් එක ඒගොල්ලෝ ගන්න කැමති නැත්නම් ඌ මරන්න ඕනේ. දන්නේ නැහැ මේ ඌත් කාලා තියෙන පැකට් එකක් වෙන පැකට් එකක් මාත් කාලා තියෙන වෙන පැකට් එකක් කියලා දිගහැරලා බැලුවොත් දෙකම බොරු. කවදාකවත් කැමති නැහැ අපි මේ ආගම විසින් අපට දීලා තියෙන පැකට් එක ලිහලා බලන්න. ලිහලා බලන්නේ නැතුව කවදාකවත් යන්නත් බෑ. ওই මූලික ප්‍රපංච සංඛාර නැත්නම් විතක්ක සංඛාර සංඨාන බෙදලා බලනවා කිව්වට පස්සේ ඒ කෙනාට තේරෙනවා ඕනම කෙනෙක් යමක් ගැන නැවත නැවත කතා කරනවා නම් ඒ පස්සේ තද්ද බල අනුශේක ගත කරන්නේ. එයාගේ වැඩේ මේක ගහපා දෙන එකම තමයි. අපි ඒ නිසා කියනවා යම් කිසි කෙනෙක් චිත්‍රාන්දින්න කැමති නම් ඒ එක්සෙන්ට්‍රික් ඒ මනසගේ මනසේ මොකද්ද අප්සෙට් එකක් තියෙනවා. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ හැම වෘත්තියක්ම කරන්නේ මානසික අසහනයක් නිසායි කියලා. ඉතින් කෙනෙක් ඇහුවා ඒකට සයිකියාට්‍රික් කෙනෙක් වෙන්නේ මොන මානසික අසහනයටද කියලා. කාලවරෙන් ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මරණයට පස්සේ කාටුන් එකක් ඇඳලා තිබුණලු. එයා ඇඳක නිදාගෙන ඉන්නවා. ලෙඩක්. ඊට පස්සේ උපදේශකයාත් සිග්මන් ෆ්‍රොයිඩ්මයි. පිටි ගහලා තිනවා ඒක ප්‍රොෆෙසර්ගේ නම ප්‍රොෆෙසර්ගේ ෆොටෝ ඒකෙත් ඉන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්මයි. ඌත් මානසික රෝගියෙක් ලෙඩක් තුමයි ඌ ගරු කරන්නේත් මානසික රෝගීකම තමයි ප්‍රොෆෙසර් ප්‍රොෆෙස් කරන්නේත් ඉච්චරයි. ඉතින් එහෙම කෙනෙක් දුවන ලෝකෙක සෞඛ්‍ය සම්පන්න මිනිහා බරපතල මානසික රෝගියෙක්. ඉන්න හරියක් ඉන්නේ පිස්සෝනේ. ඒගොල්ලෝ හදාගත්ත ලෝකයක් නේ. ඒ නිසා මයින්ඩ්ෆුල්නස් එක එහෙම නැත්නම් මේ සතිය වඩපු මේ මාක් කෙප්ස්ටයිල් ලියලා තියෙන පොත psychotherapy without the self කියලා. ලෙඩාටත් ආත්මවාදයක් නැත්නම් සයිකියාට්‍රිස්ට්ට ආත්මවාදයක් නැත්නම් ආත්මවාදේ නැති ධර්මයක් පිළිගත්තොත් කොහොම හිතීද සයිකියාට්‍රිස් සයිකෝതെරපි කියලා. ඉතින් ඒ නිසා මේ පටලැවිල්ල දිහා බලනකොට සමහරකට හිතෙනවා අම්මෝ මේට වැඩි හොඳ රැට කාලා බුදින එක භාවනා කරන්න ගියාම භයානක තැනකට යන්නේ කියලා. කරන්න දෙයක් නැහැ. එන්නේ එන්නේ එන්නේ මුලටම අඩිය දාගෙන දාගෙන යනකොට කාටවත් බෑ ආත්ම වංචාවක් කරන්න. කාටවත් බෑ ෂටගති රකින්න. කාටවත් බෑ මායාගති රකින්න. යාට තේරෙනවා මගේ සීලය පිළිබඳව මම කොහොමද පිටලා තින්නේ කියලා. බඩ දන්න පටන් ගන්නවා. ඊට පස්සේ තේරෙනවා ඇත්තටම මට කාමච්ඡන්දේ දුරු කරන්න ඕනද ඒකාග්‍රතාවය ගන්න ඕනද නැත්නම් මේ භාවනා කරන්නේ මේ රට්ටු භාවනා කරන නිසා මෝස්තරේට නැත්නම් භාවනා උගන්නන්නද නැසේරම අපිට කැපෙනවා මේ ටික වහලා ගහන ගැහිල්ලක් තමයි කියන්නේ ඇමරිකන් බුද්දිසම් කියලා ඇමරිකාවේ බුද්ධ ආගමට සතිය අඳුරලා දීලා තියෙන්නේ ලෙඩසුව කරන්නයි රූපේ ලස්සන කරන්නයි වයසට නොගින් ඉන්නයි මතකේ වැඩි කරන්නයි. ඉතින් ඒගොල්ලෝ කියනවා මෙච්චර මේ වැඩේ තියෙනවා ඩොලර් 550යි වැඩි නෑ. අපි සමාන අටෙන් කරලා දෙන වැඩේ. ඉතින් මේකයි මේ වෙදකමයි බුදුරජාණන් ශ්‍රීපින්නන ධර්මයේ හෙදකමයි දෙක අතර විශාල වෙනසක් තියෙන ඉස්ලාම් බුද්ධ ධර්ම අරන් කිය මොනින්ද්‍ර ජීතුමා කියලා තිබුණා කවද මේ ඇමරිකන් බුද්ධ ධර්ම වෙදකමේ සිට හෙදකමට ගෙනියන්න පුළුවන් වේද කියලා බලාපොරොත්තු තියන්නත් බෑ කියලා. පේන තකවත් එහෙම මේ හෙදකම පිණිස නැත්නම් නිවන පිණිස භාවනා කරන කෙනෙක් අල්ලන්න බෑ. ඔක්කොමලා භාවනා කරන්නේ මේ පිට තියෙන මොකද්දෝ ලාමක තුච්ච පාහර නීච ප්‍රයෝජනයක් සඳහා. ඒකම කැපෙනවා අපව. ඒක වංචනික ධර්මයක් විදිහට අපව කැපෙනවා. ඒක ෂට ධර්මයක් විදිහට අපව කැපෙනවා. මායාවි ධර්මයක් විදිහට අපව කැපෙනවා. හැබැයි ප්‍රශ්නයක් නෑ. එතෙන්දී හෝ එයා කැමති නම් ඒක ඉදිරිපත් කළ සාකච්ඡා කරන්න ඕන වෙලාවක අපිට ලඳුවල දුවන හිත මූලික පාරට දාගෙන යන්න පුළුවන්. ඒක නිසා මේක සම්බන්ධයෙන් ඔය කියන අසති අමනසිකාරය සහ මේ විතක්ක සංඛාර සංඨාන කියන මේ පුරුක් දෙක සම්බන්ධයෙන් හොඳම අර්ථකථනය අපිට ගන්න පුළුවන් මදුපිණ්ඩික සූත්‍රයේ ඒකත් තියෙන්නේ මේ මජ්ක්‍ධිම නිකායමයි මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේකට පාර කපා ගන්න හැටි දැන් පාර කැපෙන හැටි අපේම පෙරපිනක් කියනවා බුදුජානන්සේ දිවා විහරණේ දිවා විහරණේ සඳහා අන්දවණයට ගිය වෙලාවක ඒ ළඟින් යනවා දණ්ඩ පාණී කියන ශාක්‍යයා. එයා මේ හැරමිටි කෙල්ලිලා යන නිසා දණ්ඩ පාණී කියන්නේ. ඒ දකින්න බුදුජානන්සේ බොහොම විවේකීව පැත්තකටලා එනවා කිසිම ගෝලයක් නැහැ උපස්ථායකයෙක් නැහැ ගහක් යට වෙලා ජොලියේ ඉන්නවා. ඉතින් ගිහලා අහන ඔබ වහන්සේ කුමන වාදයක් කුමන දෙයක් කරු කරන කෙනෙක්ද කියලා බුදුන් කියනවා ගැටෙන්නේ නැතුව ඉන්න එක තමයි මගේ එකම වැඩේ කියලා. කවුරුත් එක්ක මම මේකට එක කියන්න යන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ යම් මේකින් මේ රාගය විචිකිච්ඡාව සහිත දෙයක් තියෙනවා නම් කතක් කති භාවයක් තියෙනවා මම එකකින් අයින් වෙලා කාටවත් ඕතෝ වරපල කියන්න යන්නෙත් නැහැ පුළුවන් තරම් පැත්ත කරලා අපි කියන ෂේප් න්‍යාය එහෙම නැත්නම් අපි කියන අපන්නක ප්‍රතිපදාව විස්තර කරනවා ඉතින් බමුණ කියනවා තේරෙන්නේ නැහැ වහන්සේ මේ ආවල් දේ නොකරනවා කිව්වට කරන දේ තේරෙන්නේ නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ මේ බමුණට කතා කරලා තිනවා යතෝ නිදානං බික්කු පුරිසා පపంచ සංකා සංඥා සමුදාචරಂತಿ ඒතේ තේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං යම් භික්ෂුවක් තමයි ඇතුලේ මොනවාරි ගොජ දානවා දන්නවනම් ඒක කතා කරන්න යන්න එපා ඒක ගැන හිතන්න එපා ඒකට සමවදින්න එපා ඒකෙන් පැත්තකට වෙයක් මේ බමුණට ඒක තේරෙන්නේ නැහැ. අපි හිතේ යම් යම් ආශාවල් අදිෂ්ඨාන අරක ලබා ගන්න ඕනේ මේක ලබා ගන්න ඕනේ කියලා අපේ තියෙනවනේ ලයිස්තු අවශ්‍යතා ලයිස්තුවක්. ඉතින් ඕකනේ රෑ පුදිය ගන්නකොටත් මතක් කරන්නේ. උදේ පාන්දරටත් ඕකනේ මතක් කරන්නේ. ඕකනේ කඹරන්නේ. කවදාකවත් ලැබිලා නෙවෙයි මැරෙන්නේ. ඔන්න ඔය ලයිස්තුව තමයි මතක් වෙනවනම් ඕක ගැන කතා කරන්නත් එපා. ඕක ගැන හිතන්නත් එපා. ඔකට සමාදින්නත් එපා. බමුණා නිකන් දිව එළියට දාලා නල්ල රලි ගන්න කියලා යනවා යන්නේ. ඒ කියන්නේ බමුණට හොඳටම තේරිලා. ඊට පස්සේ බුදුජානනාති කියලා සංඝයාට කියනවා මාන්නේ මම දවල් දිවා වේරණ මෙහෙම ගියා. එහෙම ගියාට පස්සේ බමුණෙක් ඇවිල්ලා මගේ මතේ ඇහුවා. මගේ එකම මතේ තමයි ගැටුමක් නැතුව ඉන්න එක. කෙටියෙන් කියනවා බොහොම ලස්සන දිග වචන පෙළක් තියෙනවා. ඉතින් එතකොට මේ බමුණා කියනවා මට තේරෙන්නේ නැහැ කියලා මං කිව්වේ මෙච්චරයි. මගේ හිතේ යමක් ගොජ දානවා නම් මගේ හිතේ යමක් පැහැෙනවා නම් මගේ හිතේ යමක් වාග්බහුලයට යනවා නම් මම එකදාකවත් කාටවත් කියන්න යන්නෙත් නැහැ. ඒක අභිරමණය කරන්න යන්නෙත් නැහැ. ඒකට ගෙව දින්නෙත් නැහැ. දැන් මේක ඇහුවට පස්සේ සංඝයාත් අර බමුණට වෙච්ච දේ වෙනවා. ඒක කෙනෙකුට තේරෙන්නෙත් නැහැ. පුදුජනන්තේ කාමරේට වයි. ඊට පස්සේ කියලා කොට්ටිස සම්බෙලා කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ ධර්ම කතාවක් සරුවචනකේ පටන් අරගත්තා. පටන් අරගත්තාට පස්සේ මගදී මෙන්න නතර කරලා ගියා අපිට මේක තේරෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ටිකක් අගේ ආඩම්බරේ කරලා කියනවා මේ මයි ළඟට එන්නේ මොකද්ද? ඒ කෙලිම ਸਰවචනාංශ ළඟට ගියේ නැති කියලා. කෙසේ නමුත් උත්තර දෙනවා. දීලිවලේ ඒ ස්වාමීන් විස්තර කරනවා මේ හිතක මේ සම්පිතක්ක පහළ වෙන හැටි ආනේක මූල අල්ලවුවොත් එතෙන්දි තමයි උන්වහන්සේ ඔය මදුපිණ්ඩික සූත්‍රේ ගොඩාක් වෙලාවට පෙන්නේ ධ්‍රුව පදයේ පෙන්වන්නේ චක්කුංච පටිච්ච රූපේච උපජේ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පසපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පపంచේති ඇහැට රූපයක් ආවට පස්සේ ඒකට ස්පර්ශය යනවා කියන්නෙම කනට වැඩි එකෙන් කෙලස් තියනවා කියන එකයි. නාසයට වැඩි එතන කෙලස් තියනවා කියන එකයි. ඒක නිසා අපි මධ්‍යස්ථ අරමුණක හිත පවත්නකොට මොකීට හරි හිතේ යන්න හදනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ ඉන්න එක නිකන් පතොලොද්දක් වගේ අරක කුකුල් මස් වගේ. ඉතින් කඩාගෙන යනවා පතොලොද්දත් එක්ක බත් කරනකොට රිලේෂනේ කුකුල් මස් එක කන එක. ඊට පස්සේ කියනවා මේක තේරෙන්නේ නැත්නම් ඒක හර්ගෙක්නේ. මේ පතොලොට වැඩි කුකුල් මස් හොඳයි නේ කියලා. ඉතින් ඒ වගේ තමයි කෙලස් වැඩිපුර තියෙන බන්ට අදිනවා. ඒ අදින දේ අදෙන්න හේතුවම වේදනාවම තමයි. ඒකෙන් ලැබෙනවා ලොකු වින්දනයක්. ඒ වින්දනේ අපිට පේන්නේ පස්සේට පස්සේ වේදනාව තියෙනවා කියලා. නමුත් විඥානයේ එතෙන්ට යන්නෙම වේදනාව වැඩි බව දන්න නිසා. එයාට මේ පහක් හයක් පේනවා. පහක් හයෙන් වැඩියෙන්ම කෙලස් තියෙන තැනට එයා ඇදලා යනවා. සාමාන්‍යයෙන් වාතයේ පාවෙන විෂ බීජ, දිලීර බීජ වැඩියෙන්ම තැම්පත් වෙන්නේ තෙත පාන් කැලේ. වියලි පාන් කැලලට යන්නේ නැහැ. වියලි පාන් කැලල ගොඩක්කල් හොඳින් තියෙනවා. තෙත පාන් කැලේ බොහොම ඉක්මනට පුස් කරනවා. තෙත පාන් කෑල්ල වීලි පාන් කෑල්ල දෙකම වාතයට විවෘත කරලා තියන්න තෙත පාන් කෑල්ලට තමයි පුස්සල්ලන්නේ. මොකද පුස්සලට ඕනේ ඕජාව. ඒගේ විඥාණයට ඕනේ කෙලස් ඕජාව. ඒක තමයි දිගේ යන්නේ. ඉතින් විඥාණයත් එක්ක වැඩ කරනවායි කියලා කියන්නේ කෙලස් වලට නූල් දෙනවායි කියන එකයි පොහොර බඳ දෙනවායි කියන එකයි ආහාර දෙනවා කියන එකයි ඉනිමම් බඳිනවා කියන එකයි. ඉතින් අපිට කරන්න බෑ මේක. ඒ නිසා අපි කරන්න විඥානයේ යන පැත්තට බලා ඉන්නවා හනුම යන්න ඇරලා බලාගෙන ඉන්නවා වගේ. එහෙම නැති වෙලාවට අපි මූල කර්මස්ථානේ පවත්නවා. එතකොට දැනගන්න ඕනේ මේ වේදනාවක් ආවනම් ඒ වේදනාව අපි විඳින්නේ දැකපු දේ නෙවෙයි දැක්කයි කියලා හිතපු දේ. අපි දීපු සංඥාවයි මෙතන වැඩ කරන්නේ. ඒ නිසා ඒ සංඥාව අපි ගෙනාපු ජම්මාන්තර ගතියක්. ඒක නිසා ඒක මේ දැකපු දෙයමද පේන්නේ පේන දෙයද දකින්නේ කියන එකයි අනුපස්සනාව කියන්නේ ඒකම නැවත නැවත අසුරු කරලා බලන්න පේනවනම් පේනවා පේනවා පේනවා පේනවා දකින්නවා දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න. එතකොට පේනවා ඒකට බැහැගෙන අභිනන්දනය කරමින් නෙවෙයි සක්මන් කරන යෝගාවචරයා රූපයක් දකින්නකොට මෙනෙහි කරන්නේ. ඒක පිළිබඳ විරත්ත චිත්තෝ වේදේති. අභිනන්දනය කරන අදහසින් නෙවෙයි අනේ කකුල හිතද පවත්වන්න බෑ. රූපෙට හිත ගියා. ඒක මෙනෙහි කරනවා. දකින්න දකින්න නමුත් ඒක විරත්ත චිත්තෝ වේදී තාංච නාජෝත තිට්ඨ ඒකට එලඹිලා පෙලඹිලා ගෙටරින් ගගෙන විස්තර කතා කරන්න යන්නේ ඒක ලැජ්ජිත වෙයි පීඩිත වෙයි දුකක් පාඩපත් කරගන්න මේ යෝනිසමංස්කාරය මේ යෝගාවචරය එහෙම නැත්නම් අනේ කලාතුරකින් පස්සේ නීති රජි මන් දැක්ක කවදාකවත් නැති ගුරුල්ලෙක් ඉක්මනට ෆොටෝ එකක් ගන්න ඕනේ මේක දිග බලන්න ඕනේ පාට බලන්න ඕනේ කියලා එක්කෙනෙක් පටන් ගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් ඒකට කියනවා අයෝනිසමංස්කාරය ඊට පස්සේ යා තව බර ගානක් අමාරු වෙනවා ඔගොල්ලෝද ගියේ මිනිස්සුන් ගිහලද? ඔව්. මේ මේ මේ කුරුල්ල දැකලා තියෙනවද? නෑනේ. ඕම් බලන්න ඕගොල්ලෝ වැඩක් නෑනේ ගියාට ඔන්න ඔය ඉන්නට විහාරයට එහා පැත්තේ ඉන්නවා ගිහිල්ලා අනිත් දවසේ ගිහිල්ලා බලන්න. ඉතින් ඇවිල්ලා අහනවා රෙජිස්ටර් වෙන්න බැරිද? භාවනාවකට කියන. ඊ වෙලාවක් නැති වෙච්චාම එන්න වලි මෙහෙ එන්නේ මොකක්වත් නෙවෙයි. අර අරයා දැකපු කුරුල්ල බැලලා. ඉතින් මේ මනුස්සගේ දවස් ගාණක් ඉවරයි. ඉතින් එහෙම වෙන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ දැකපු දෙයම නැවත නැවත බලලා හතර මහා ධාතුන්ගෙන් ඕකේ මොකද්ද වැඩිපුර තියෙන්නේ? ආසසුලසසේ බැලුවත් හතර මහා ධාතුන්. අරගේ සංඥා කුප්පන ගතිය වැඩි. මේකේ සංඥා කුප්පන ගතිය අඩුයි. මේක නිවනට බරයි. අරක සංසාරයට බරයි. ওই දෙක තේරුම් අරගෙන මම දැන් ඉන්නේ සංසාරට බර තැනක කියලා දැනගත්තත් ලොකු නිවනක් ඒක. ඒක අනිවාර්යයෙන්ම පස්සේ නිවනට ගෙනල්ලා අතාරිනවා. ආන්නේ විදිහට යෝගාවචරයේ මේ හතරමං හන්දියකට ඇවිල්ලා මේක කෙලස් බරිත හිතවිල්ල, විතක්කේ, සංඥාව. මේක නික්ලේශී හිතවිල්ල, විතක්කේ, සංඥාව කියලා දෙකම දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් බුදු වුණා වගේ තමයි. එයා දන්නවා මේකට අදිනවා. නමුත් මම දැන් නියපොත්තෙම කඩන තැනට ඇවිල්ලා තියෙනවා. මේ දෙකම මට තියෙනවා. දෙකම විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකම දිහා බලලා නොසලී ඉන්න පුළුවන්. අන්න එහෙමනම් එයා විතක්ක කරනකොට දන්නවා මෙතෙක් කල මෙව දැකලා කොච්චර විස්තර කතා කරාද කොච්චර ඇතුලෙන් දොඩමළු වුණාද ඒ දොඩමළු වෙන්න අනිවාර්යයෙන්ම ඇතුලේ රාගානුසය දෝසානුසය අවිජ්ජානුසය විචිකිච්ඡානුසය මානානුසය තියෙනවා යමක් පිළිබඳව වැඩි භජනයක් කරනවා නම් වැඩි ආලිංගනයක් පානවා නම් වැඩි විස්තර කතා කරනවා අනිවාර්යයෙන් මෙතන ඒ කෙලේශයක් තියෙනවා ඒක දකින්න නැතුව මේක අයින් කරන්න හදනවා කියන එක කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා මමයා කියන්නේ කවුද කියලා දැනගන්න ඕනේ නම් දැනගන්න ඕනේ මේ දෙක තුනක් දුන්නාම ඉබේ හිත අදින්නේ. මේ හරක යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා දැකලා අඳුනගත්තොත් ඒක නට නියපොත්තෙන් කඩන්න එහෙම නැති කෙනෙකුට එමට රාගානුසෙන්තු කරන්න ඕනේ, දෝසානුසෙන්තු කරන්න ඕනේ, මෝහානුසෙන්තු කරන්න කියලා කඳවුරු බැඳ တာ තමන් දන්නේ නැත්නම් කවුරුත් එක්ක මේ සටන කරන්නේ කියලා අස්පනා අපිට දැක්කේ නැත්නම් කතාකවත් අර විද්‍ය මහාවට වැදුනේ පඳුරට වගේ කොහෙදෝ අපි මනස්කාරය යන්නේ. අපි මොනවදෝ කරනවා. කිරුවනේ මොකද අපි දැකලා නිරීක්ෂණය කරලා රෝග නිర్ణය කරලා නෙවෙයි කරන්නේ. ඒ දේ බුදුරජාණන්සේ කියනවා කතාකවත් ඔබලා වෙනුවෙන් මට කරන්න බෑ. එතනයි බුදුරජාණන්සේ ශාස්ත්‍රයේ මේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙනවා මිසක ගැලවුම් කාර්යයක් වෙන්නේ ගලවන්නෙත් ගලවන්නෙත් අල්ලන්න නැතුව සිටීමේ. එහෙම නැතුව වෙනම ගැළවිලි හමුදාවක් ඇත්තේ නැහැ. උඹට මේ දෙකක් දෙනවා මේ ඒකාකාරී මූල කර්මස්ථාන. ආශස් වසා. එහෙම නැත්නම් වම දකුණ. ඊට අමතරව රූප තියෙනවා. ගොජ දාන, පෙන දාන, කෙලස් භරිත. ශබ්ද ගන්ධ රස ස්පර්ශ. මේ දෙකම දීලා තියේදී උඹට අවශ්‍ය නම් නිවනට ඉක්මනට යන්න ඒකාකාරී වුණත් Taman අදාහගත්ත මුලින් පනාගත්ත වම දකුණේ යන්න පුළුවන් නම් කෙලස් මෙතන අදින ගතිය තියෙනවා මම ඒක දන්නවා එහෙම නැත්නම් මම ඉන්නේ කෙලෙසට අහු වෙලා ඒ වුණත් මට ආපහු මෙතෙන් යන්න පුළුවන් බව දන්නවනම් අත වාසිය තියෙනවා වාසිය තියෙනවා ඉතින් එතෙන්ද එන්න අපි ඊට කලින් කොච්චර ලක්ෂ කෝටි වාරයක් සක්මන් කළා සක්මන් කළා පයේ හිත පීඩවන පුරුදු වෙලා තියෙනවා සක්ම පරියන්කේ ඉන්නකොට අපිට සද්දයක් ඇහිලා වේදනාවක් ඇහිලා හිත අරමුණකින් අරමුණට පණින තැන් වලට කියන්නේ සංදිස්ථාන කියලා. ඉරියාපත සංදි කියලා. ඒ වගේ තමයි සම්පජඤ්ඤේ වැඩ කරන්නේ. අන්නේ සම්පජඤ්ඤේට අවස්ථාවක් එනකොට ඇබ්බැහියට පුරුද්දට ගැම්මට යන්න දෙන්නේ නැතුව මෙතන බ්‍රේක් ගහලා ක්ලච් කරලා හරව ගන්න පුළුවන් නම් මහන්දි ස්ථානයේ ඇක්සිඩන්ට් අඩුයි. අනතුරු අඩුයි. අපි එහෙම නෙවෙයි දැකපු ගමන් වහපියක් නැහැ කඩාගෙන යනවා අර පුරුද්දුර කෙලස් පුරුද්දට. ඉතින් ඒක එක සැරේ නතර කරන්න බෑ. උඟාක් වෙලාවට තමයි තේරෙනවා මේක බටහිර කෙනෙක් මේක දැකලා කියනවා. අපේ ජීවිතේ කලින් හදපු DVD එකක් බලන්න විතරයි පුළුවන් එතෙන් දෙනකොට ඒ පැත්තට අදිනවා කියන එක වෙනස් කරන්න ඔබට බෑ. ඒ තරමටම යම් යම් මාතෘකාවලට අපි ඇබ්බැහි වෙලා තියෙනවා. යම් යම් ප්‍රපංච වලට අපි ඇබ්බැහි වෙලා තියෙනවා. යම් යම් සංඥා වලට ඇබ්බැහි වෙලා තියෙන කවුරු ආවිලා කිව්වත් මේ මගේ ජීවිතේට අත තියන්න එන්න එපා. ඔබට අයිතියක් නැහැ මගේ දෙයට කියලා අපි අරක ආරක්ෂා කිරීමට තමයි මේ ඔක්කොම මේ සියලුම දහංගට දාන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගියාට පස්සේ උන්වහන්සේට මේක හොඳට පේනවා මේ මිනිසයා ඒ තමන්ගේම සංඥාව වැඩෙන තමන්ගේම ප්‍රපංචයට ගරු කරන යාළුවෝ වට කරගෙන පරිසරය හදාගෙන ඒ ප්‍රපංචවලම ගිලීගෙන ඒ සංඥාවෙම ගත කරන ජීවිතය ඒ කරවිලි වැඩිච්ච පණුව වගේ තමයි. ඌට කරවිලේ තීත්තක් තේරෙන්නේ ඌට හම්බෙන්නේ ලොකු රසක් කියලා. නමුත් වෙන බලතුරක් ආපේ කරන තමයි තේරෙන්නේ කරවිලේ ඉන්න බණවට කරවිලේ තීත්ත දැනෙන්නේ නැහැ කියලා. නමුත් කලාතුරකින් ලෝකේ බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ පේනවා අපි මොන්න තරම් ඇබ්බැහි එක මොන තරක් මේ බින්ගයත් දිගේ ගමන් කරන ගමනක්ද තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකම සාධාරණීකරණය කරන්නේ ඒකම අපේ යාළුවන්ට දෙන්න, අපේ නෑදෑයින්ට දෙන්න, දරුවන්ට දෙන්න අපි මොන්න තරම් කැසපට ගහගෙන දඟලනවාද? ඒකවත් දන්නවනම් මේක ඇත්තටම දුකක් ඇත්තටම ලැජ්ජිත දෙයක් මේක. ඇත්තටම පිළිකුල් කටයුතු දෙයක්. ඒක ගැන දන්න කෙනා කවදාකවත් Taman අභිරමණය කරන්නේත් නෑ. තව කෙනෙකුට අභිවදනය කරන්නේත් නෑ. අනේ එන්න මේක කණ්ඩ ඒ කතාවමකුත් නෑ. ඒ අභිවදනය නතර වෙන්නම් විතක්ක නතර වෙන්න. විතක්ක සංඨානේ නතර වුණාට පස්සේ කතාව නතර වෙනවා එමෙතු මේ විචිකිච්ඡා කිරීම ප්‍රශ්න ඇහිීම සැක කිරීම එහෙම නැත්නම් දෙගිඩියාව කියලා කියන්නේ දෙකට දෙතෑවර ගතිය අපි හැම එකක්ම ප්‍රඥාව කියලා හිතන්නේ ඒක තමයි එතන තියෙන භයානක දේ විචිකිච්ඡාවේ දෙකිඩියාවේ දෙකට දෙතවර ගතිය අපි හිතනවා විමසුන් නුවණ කියලා නෑ ඒක තන්නේ කර දෙකක් විමසුන් නුවණ තියෙන්න ඕන දෙකිඩියාව නැති කරන්න විමසන්න ඕන තියෙන්න ඕනේ දෙකට දෙතවර ගතිය නැති කරන්න. ඒක කරන්න බලන්න මනුස්සයට විතරයි. ඒක නිසා අපි හොඳට දැනගන්න ඕන යෝනිසුමනසිකාරය ආවොත් විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් දන්නවා දෙගිඩියාව දෙගිඩියා වශයෙන් දන්නවා යහ කල්පනා යහ කල්පනා වශයෙන් දකින්න. කදාකවත් දෙගිඩියා විචිකිච්ඡාව ප්‍රඥා විසිර තේරුම් ගන්නෑ. තේරුම් ගැනීමද කියන යෝනිසුමනසිකාරය. එහෙම පටලවා ගැනීමද කියන අයෝනිසුමනසිකාරය කියලා. ඒක නිසා යම් කෙනෙකුට මේ මානසිකාරයේ පෙළ ගැස්මක් නැතුව එයා යන නාලිකාව දිගේ යන ගමන මොන්න විදියෙන් අතර වෙන්නේ. ඒක මේ ජීවිතේ මැරිලා ගියත් ඔය රුචි අරුචිකම් පොදිය එහෙම ගෙනිනවා ඊගාවෙ. ඒකලත් ඉවරලා ඒකත් ඒක දිගේම අරගෙන එයා හිතන්නේ ඒක ලොකු යුතුයකමක් වගකීමක් යුග මෙහෙවරක් කියලා ඒ ගොමුකුරු මිනිහා ගොම්බෙට්ටක් අරගෙන පුකපැත්ත උඩ තියාගෙන බොද්දුම ආඩම්බරෙන්නේ තල්ලු කරන තල්ලු කරන යන්නේ ඌට හම්බෙච්ච රජ සැප. ඉතින් කවුරුහරි දැක්කොත් එක්ක ගොම්බෙට්ටක්කෝ කියලා ඔබ විශ්ව කතා කරනොත් මට කල අම්මට අපට හම්බෙච්ච ඉතින් ලොකු බෙට්ටක් මට හම්බුන එක එක රවුල් කරගෙන යන හැටි දකින්නට සෝරි කියලා හිතෙනවා. ඔන්න මේ ගොම්බෙටි හම්බෙන්නේ නැහැ මේ හම්බෙන්නේ රිලා. ඒක හම්බෙච්චාම කොහෙන් මතුවෙනවද දන්නේ හරියටම රිලා බෙට්ටක් අසුචියක් වටචා ඉතින් ටක් ගාලා ගොමු කරුවෙක් මතුවෙනවා. මතුවලා ඒක පිටිපස්සේ පිටිපස්සේ තල්ලු කරන යන යෑම මනුස්සයන්ගේ නිර්මාණ ශිල්පත්වය මොකද්ද කියලා හිතනවා. මනුස්සයන්ගේ තියෙන හැකියාවන් වලට වැඩිය උගේ වැඩි. හැබැයි ඌ මහා තමන්ගේ කායටත් වැඩිය ලොකෝට අල්ලගෙන තියෙන්නේ ගොම. යකෙම හැම කෙනෙක්ම යමකට සුවිශේෂී වෙනවනම් යමකට දක්ෂකමක් එනවනම් ඔය මැදින් පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා එහෙම නැත්තම් මොකද්ද අසම්බර ගතියක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ සාමාන්‍ය මිනිස්සෙක් වෙන්න. නිකන් සිරිබිටිස් කෙනෙක්. නිකන් සියදෝරිස් කෙනෙක් වෙන්න පුළුවන් නම් නිවන් දකින්න එක හරි ලේසි. අඟ උස්සගෙන කියා පාගෙන මම ආරයා මෙයා කියාගෙන දඟලන්න පටන් අර ගන්නවයි කියන්නේ දිග ප්‍රපංචය. දිග විචිකිච්ඡාවක්. ඒක අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා අපිට පෙන්වනවා නම් එතුමන් වහන්සේලා අපිට බුදුවක්. අද පිටගෙන පෙන්වන්නත් අපිට හිතරි දෙනවා. ඒ නිසා අපි අනිත් කෙනෙකුට දර්පණතලයක් වෙන්නත් ඕනේ. ඒ වගේම අනුගේ දර්පණතලයේ අපේ පේන පිළිබිඹුව දිහත් අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අපිට අවස්ථාවක් ලැබෙනවා. මේ මුලට ගිහිල්ලා විතක්ක සංඛාර సంతානේ විතක්ක සංඛාර එතනම ලොප් කිරිල්ල අල්ලගන්න පුළුවන් වෙනවා. අපි හෙටත් ටිකක් මේ ගැන කතා කරමු. අද අපේ කාලය ඉක්මොල යන නිසා මම මෙතනින් ධර්ම දේශනාව නැත කරනවා. ශිරු දිනාට තමන් තමන් නිතිකල් අහපු බණත් කරපු භාවනාවත් ගොනු කරලා මේවා මතුවෙනකොට නියපොත්තේ කඩා ගැනීමේ ඥානය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා